තවල් 12න් පස්සේ ඇල් වතුර මිසක් ගන්න තියා ඇතින්. ඔබ වහන්සේලා යම් කිසි ඵලයකටපත් වෙලා ඉන්නවද ඇහුවොත් එහෙම ප්‍රථම ධානය වල ලැබුවා කියන්නේ. ලබලා නැහැ නේ බලනකොට. හැබැයි අර අකුරට ගත්ත ක්‍රමේ හරිනම් ඉහළම ප්‍රතිඵල උන්වහන්සේලා ලැබිලා තියෙනවා. මොකද තියෙනවා මගේම බඩේ දැවිලා තියෙනවා. නවත්තන්න බැහැ. බීට් ගත්ත ගත්ත ගන්නකොට තවත් වැඩි ලිලක් ඇතිවිලා තියෙනවා. ඒ ශරීරයට අවශ්‍ය ආහාරය නැතිකම නිසා හටගත් රෝගයක් මිසක් ඒක ලිලක් නෙමෙයි. දැන් මේ වගේ දේවල් අපි නුවණින් විමසලා අපිම දැනගන්න ඕනේ. ඔය වගේ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී ඒ කාලෙත් මතුවෙච්ච අවතරන් තිබුණා. ගෝතමී සූත්‍රයේ කියලා අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කළ ධර්මයේ විපරීත දහම් මේ කාලෙත් භික්ෂුන් අතර භාවිතා වෙනවා. මතු පස්චිම ජනතාව ඔබ වහන්සේ දේශනා කළ දහම කොහොම සුද්ධ කරගන්නේ? කොහොම හොයාගන්නද? ගෝතමී ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. යමක් ඇසුරු කරනකොට රාගයේ, ද්වේෂයේ, මෝහයේ වැඩෙන එකක් නම් ඒක නතර කරන්න. රාගක්ෂේට, දේශක්ෂේට, මොහක්ෂේට එනවා ඒක කරන්න. එකයි ක්‍රමය. ඒකෙන් සුද්ධ කරගන්න. දැන් පැහැදිලි ක්‍රමයක් වෙන්නවා. දැන් ඒ ක්‍රමය යන්නේ අර. අපි අපේ සමාධිය වැඩෙන ක්‍රමේ වැඩෙන වෙලාව එක එක්නාට එක එක වෙලාව. එයා ඒ වෙලාවෙන් කරගන්න. එක්තරා මහත් අවුරුදු සාමණේරයන් වහන්සේ නම දානි අරගෙන ගිහිල්ලා දානි ගන්න වෙලාවට පොඩ්ඩක් ඉඳලා ගිහින් සමාධියෙන් ඉඳගත්තා. සමාධිය වැඩිලා යන හොඳට පේනවා. හැබැයි දැන් දන්නා බුදුරණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇවිදලා ඉතින් උන්වහන්සේට අඬ ගහන බව. අඬ ගැහුවොත් මේ සමාධිය කැඩෙනවා. මේක දැන බුදුරන් වහන්සේ දොරකඩට වැඩි. වැඩලා අතින් සංඥාවක් දුන්නා කිසි කෙනෙක් එන්න එපා කියලා. ඉතින් උන්වහන්සේ ඒ වෙලාව වැරලා තව හෝරා දෙකක් ගියා. 60 පැය හෝරා දෙකක් කියන්නේ විනාඩි 20 ගානක් විතර කාලයක්. ඒ කාලය ඇතුළත මොකද වෙන්නේ? උන්වහන්සේගේ සමාධිය උපරිමයට වැඩන බුදුරන් වහන්සේගේ සාමුකාන්තික දේශනාවකින් සිවිලිමින් අරිහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ කිව්වා ඇඟින දානි දෙන්න. ඊට පස්සේ දානි දුන්නා. දැන් දාන්නේ මුල් කලේ සමාධිය පරිවර්තන කරන්න. දැන් මේක තමයි කියන්නේ තමයි ඥානවන්තයෝ තමා විසින් නුවණින් තේරුම් ගන්න. පත්තත්තා වීතබ්බෝ විඤ්ඤේ. ප්‍රඥාත් ප්‍රඥාව ඇති අය. ඒ ඥානවන්තයෝ. ඒ තුලින් ඒක නිගමනය කරගන්න ඕනේ. මේක නිවනට මගද. මේක කරදර වලට මගද. ඒක තේරුම් අරන් කටයුතු කරන්න ඕනේ. එතනයි මාර්ගය තියෙන්නේ. ඉතින් ওই මාර්ගයේ වැරදුන දාපතක්. අපිට බැරි වුණා යථාර්ථයේ තියෙන. ඒකයි වෙලා තියෙන්නේ. ලෝක සම්මත ඇති කරගෙන ඒවා පිළිටලා ඒ තුලින් සිල්දු සිල් හොයන්න ගියා. හොයන්න ගියක හොයාගන්න බැරි වුණා. දැන් කැද වැනි දියා බොනකොට එක්තරා ක්‍රමයක් තියෙනවා ඒක ගොන පාවිච්චි කරන ක්‍රමයක්. යමක් සංවර විදිහට කරන්න ඉබේ. විනයක් තියෙනවා ඒක කරන්න හැටි. ඒක හාමුදුරනේ කඳ කඳක් හම්බ වුණා හම්බෙච්ච ගාම ගියා කොටයක් තිබුණා ඉඳගත කොටේ උඩින් බීගෙන බීගෙන ගියා පාත්‍රේටම කරදියා බිව්වා. ඕක බලා හිටියේ තව හාමුදුරගෙන. හාමුදුරනේ බලලා කෑදරකම තරම කැම මෙතන බලන්නේ මේ කැදවිවා මෙතන ඉලා ඉන්න නංගිලා මෙහෙම දොස් කිව්වා. වැරදි කියලා. එවත්නි ඔබ යම් කිසි මාර්ගඵලයක් එහෙම ලැබලා තියෙනවා. මම සෝතාපන්න ඇති කියලා හිතනවා. ඒක කිව්වා. එහෙනම් හිතා ගන්න ඔය මාර්ගඵලය ඔයිම නැවතුණා මේ ආත්මයට මේ අධ්‍යයවට ආයි ඉන් එහාට යන්න බෑ කියලා හිතා ගන්න. මොකද හේතුව? උත්තරීතර ආර්යයෙකුට උපවාද කළා නම් එහෙම ඒ උපවාදය නිසා මාර්ගඵලය වැඩි වෙනවා. හරි භයානකයි. ඒකින් හරි යන්න බෑ. ඒ අධ්‍යයය යන්න බැරුව යනවා. ඒ වාගේ ඇයි ස්වාමීන් එහෙම කියන්නේ? මං කරු වරද මොකද්ද? මම වරදක් දැකලානේ කිව්වේ. ඔබ වරදක් හැටියට දැකපු එකක් කිව්වා. මම හේතුවක් ඇතුව ගලා. මට හැදෙනවා බඩේ අමාරුව. මේ බඩේ අමාරුව උණු කැඳ බිව්වම ඇරෙන්නේ. දැන් මේක අරගෙන මම ඇවිදින්න ගියා නම් තව දිහාකට. ආරන්ට යනකම් ගියා නම් මේක නිමෙනවා. නිමිලා බිව්වනම් මගේ වැඩේ කරෙන්නේ නැහැ. ඒකේ තමයි උසයන් ඉඳගෙන උණු පිටින් ඇඳට ඉන්නේ. ඉතින් මගේ වැඩේ අමාරුව ඇරුණා. ඒ නිසා මම ඒක කළේ. අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මගේ වරදක් වුණා න කියලා ඒ වෙලාව කමා කරගත්තා. කමා කරගෙන අර ඇවිත්ින් බේරුණා. අර කියන වරදින් බේරුණා. උපවාදේ. දැන් මේ වෙලාවේදී අන්න උන්වහන්සේ ක්‍රම දෙකක් දෙන්න ගිනි. එකනේ ගිනිච්ච පනවපු විනේ. අනිත්නේ ගිනිච්ච ප්‍රඥාවෙන් යුත් තැන්රෝ විනෝ කටින්. එයා අරිහත්ත්වයට පත්වෙච්ච උත්තරමී. අන්න ප්‍රඥාවෙන් යුත් තැන්රෝ විනෝ හරියට කටයුතු කරපු කෙනාට ඒකමයි විනේ. ඒ සඳහා බුදුරණවහන්සේ දෙන්නේ හිතෙන් වරදක් නොවි හිතරක ගන්න පුළුවන් නම් වචනේ වරදක් නොවි වචනේ රැක ගන්න පුළුවන් නම් ක්‍රියාවේ වරදක් නොවි ක්‍රියාව රැක ගන්න පුළුවන් නම් ලෝභ දේශ මොහයන්ට යන්නේ නැතුව ඕකම තමයි උපසම්පදාව කියන්නේ. එයා ත්‍රි ශික්ෂාවෙන් උපසම්පදා පනවනවා. මේ ත්‍රි ශික්ෂාවෙන් පනවන උපසම්පදාව මේ බුද්ධ ශාසනයේ පවතින වදන. මොකද හේතුව මේ ත්‍රි ශික්ෂාවට මම ඇවැත් පනවලන්නේ. මේ ත්‍රි ශික්ෂාව තුල යන කෙනා අදි සීල සික්ඛා අදි චිත්ත සික්ඛා අදි පඤ්ඤා සික්ඛා කියන මේ තුල යනවා. වරද වරද හැටියට දැනගෙන අත්හැරලා. නිතරම සමාධිය වඩමි. ප්‍රඥා දහම් විදර්ශනා කරමි. මෙසේ කටයුතු කරන කෙනාට මේ ඵලය ලැබෙනවා කිසි දෙයක බාධාවක් නැහැ. ඒ නිසා මේ ත්‍රිශික්ෂාවට හැවත් පනවලා නැහැ. මේ මගේ අනුගමනය කරන මුල් වෙන කාලේ වැරදි සිද්ධ වෙන්නත් පුළුවන්. එයා ඒ ඇවතට වැටීමක් තියෙනවා. එයාම තේරුම් අරගෙන ඒක ඉවත් කරනවා. ඒ ඇවතින් නැගීමක් නිරාශය වෙනවා. ඒ නිසා මේ ශික්ෂා තුන වඳ නැහැ මේ ශාසනයේ තියෙනකන් කියලා මේ ත්‍රිශික්ෂාවක් පැනෙවි. නෑ කුඩාන කුඩා ශික්ෂා පෙන්නනවා. දැන් ශ්‍රී ශික්ෂාව තුල යන කෙනෙකුට සතර පරාජය තරම් බලවත් එකක් එන්නේ ඉස්සර හිතට එනවා. ඒ කෙරෙන්නේ සාමාන්‍ය සුළු සුළු දේවල් තමයි කෙරෙන්නේ. ඔය පොඩි පොඩි වැරදි කරනවා. පස්සේ වරද වරද හැටියට දැකලා ඒකත් කළා දාන්න. ඈ වැදෙසන්න දෙයක් නැහැ. එතනින්ම සුද්ධ වෙන්නේ. ඒක තමයි කිව්වේ මේ ශික්ෂා තුන වඳ නැහැ කියේ. ඒ අත්දැවි නැති. විතර විතරයි. ඊට පස්සේ ආයෙ වැඩෙනවා. ඒ කමා කරගත්ත නැත්නම් ඒ අත්දැවි වැඩින්නේ. ඔව්. ඔව් ඒ කියන්නේ එයා ඒ යන්න පුළුවන්කම තියෙන්නේ ඉතින් අර සාමාන්‍ය කෙනෙක් වශයෙන් ඇවිදිලා අනාගාමී ඵලයට යනකම් යාර හිත වඩා ගන්න පුළුවන්. අරිහත්ත්වයටපත් වීමට සමහරවල් පරාජිකාවේ බලපෑමක් එන්න පුළුවන්. එයා ඒකත් හිතියෝ. හැබැයි යන්නේ නැවත සාමාන්‍ය කෙනෙක් වෙලා හිත වඩන්න පුළුවන් කියලා එහෙම අපේ අටුවාව සඳහන් විස්තරයක් තියෙනවා. දේශනා මහ දේශනාවල් නෙමෙයි. අටුවාදී විස්තරයක් එහෙම තියෙනවා. මේ කොයි ක්‍රමෙන් හරි අනාගාමී මල හේතිය කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒකයි කියන්නේ ඒවා ඔය සතර සතිපට්ඨානය කියනකොට දැන් අපි කරන සියලුම කටයුතු හිතවිලි ක්‍රියා වදන් අපි සිද්ධ කරන්නේ. ඒක මේ ඒවෙන් අපි යමක් මේ ඇලීම ගැටීම මුලාව නිසා. ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා අවිද්‍යාව නිසා. ඉතින් අවිද්‍යාව නිසා ලෝකයා තීරණයක් කරගන්නවා. ඒ අවිද්‍යාව අවිද්‍යාවෙන් තියෙන මේ ලෝකේ යම් යම් කටයුතු වටිනවයි කියන. එතන හිත තියා ගන්නවා. හිත තියාගෙන මේ වටිනවා කිව්ව නිගමනය කරගත්ත කටයුත්ත සඵල කරගන්න. හිතනවා කියනවා කරනවා. ඔය ටිකයි කරන්නේ. මේ කයෙන් කරන සියලුම කටයුතු තමයි අපි කායानुපස්සනාවෙන් දැනගන්න ඕනේ. දැන් අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙයි. යමක් කරන්න පටන් ගත්තාම අන අපේ කය සහ කයින් කරන ක්‍රියාව අපි දැනගෙන කරන්න ඕනේ. කය සහ කයින් කරන ක්‍රියාවන් රාගයට, ద్వේෂයට, මෝහයට හේතු වෙනවා නම් ඒවා දැනගෙන ඒවේ ආදීනව දැකලා ඒක අත්හැරලා ඒ ක්‍රියාවන්ගෙන් රාගක්ෂේර, දේශක්ෂේර, මෝහක්ෂේර හේතු වෙන ක්‍රියාපාටි පටිපාටියක් තියෙනවනම් ඒක අනුගමනය කරන කෙනාට කායानुපස්සනාව වැඩෙනවා. ඒක සැප දුක් උපේක්ෂා වශයෙන් ඉන්නේ වේදනාව එනවා. මේ වේදනාව සුඛාස්වාද සහිතයි. සැප වේදනා, දුක් වේදනා දුක් සහිතයි. උපේක්ෂා වේදනා මධ්‍යස්ථයි. ඉතින් මේ සැප සහිත දුක් සහිත මධ්‍යස්ථ වේදනා අපි බහැපු අරමුණට අනුකූල වේවා වෙනවා නම් අපි ඒකට උද්දාම වෙනවා සතුටු වෙනවා. ඒවා සැපසේ ගන්නවා. ඒකට විරුද්ධ නම් දුක සේ ගන්නවා. සාමාන්‍ය මධ්‍යස්ථ සේ ගන්නවා. එතන මේ වේදනාවන් තුලින් අපි හැසිරෙනකොට අපි බලන්න ඕනේ මේ මම මේ වින්දනය ඇසුරු කරන්නේ කුමක් නිසාද? කොහොන බලාපොරොත්තු වෙන්නේ? ඒතර අන්න එතෙන් දකින්න ඕනේ. අපි මේ ලෞකික බලාපොරොත්තු නිසා ඇති කරන වින්දනයන්ගේ අසාරත්වය දැකලා ආර්ය මාර්ගයට අනුකූල වන්නා වින්දනයන්ගේ සාරත්වය දැකලා ඊට අනුකූලව වේදනාව නිගමනය කරගන්න පුළුවන් කියලා කටයුතු කරනවා නම් එයාට වේදනානුපස්සනාව වැඩෙනවා. යම් සිතක් හටගත්තාම රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනා ලෞකිකත්වයට හේතු වෙනවා. ඒකේ ආදීනව දැකලා. යම් සිතක් වඩනකොට ඒ හිත තුළින් ආර්ය මාර්ගය වැඩෙන්න හේතු නම් ඒක දැකලා. ලෞකිකත්වයට හේතු වෙනවා පහ කරමින් ආර්යත්වයට හේතු වෙන ඒවා වැඩෙමින් කටයුතු කරනවා චිත්තානුපස්සනාව වැඩේ. යම් ධර්මයක් ඇසුරු කරනකොට ලෞකිකත්වයට හේතු වෙනවා නම් රාග දේශ මොහයන්ට හේතු වෙනවා නම් ඒවා පහ කරලා. යම් ධර්මයක් සිහි කරනකොට ආර්ය මාර්ගයේ වැඩෙනවා නම් ඒව ඇසුරු කරනකොට ධම්මානුපස්සනාව වැඩෙනවා. දැන් ওই ටිකම තමයි කිව්වේ රාගයට, ද්වේෂයට, මෝහයට තමන් හිතන කියන කරන දේවල් අඩංගුනා. ඒවා පහ කරන්න. රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට හේතු වෙනවා නම් ඒවා කරන්න. එතන කායानुපසනාවක් තියෙනවා, වේදනානුපසනාවක් තියෙනවා, චිත්තානුපසනාවක් තියෙනවා, ධම්මානුපසනාවක් තියෙනවා. හිතන්නේ තෝ කරන්න බෑ. ඔක්කොම අහු වෙලා. හතර හති වර්ධානිය උතන වැඩිලා. දැන් මෙහෙම අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න අපි කොමක් කළ යුතුද? සත්බොජ්ජංග වඩන්න. තේජම ක්‍රමයක් දුන්නා. ස්වාමීනි, ඊටාම පහසුවෙන් සත්බොජ්ජංග වඩන්න මොකද කරන්න ඕන? ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ස්වාමීනි, ඊටා පහසුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද වඩන්න මොකද කරන්න ඕන? සතර සතිපට්ඨානය වඩන්න. ස්වාමීනි, ඊටාම පහසුවෙන් සතර සතිපට්ඨානය වඩන්න මොකද කරන්න ඕන? ත්‍රිවිධ සුඛිතේ පූර්ණේ කරන්න. ස්වාමීනි, ඊටාම පහසුවෙන් ත්‍රිවිධ සුඛිතේ පූර්ණේ කරගන්නේ කොහොමද? ඉන්ද්‍රිය භාවනාව වඩන්න. ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ ත්‍රිවිධ චරිතයේ පූර්ණ්‍ය කරයි. ඒක ධර්මතාවය. කෙරෙනවමයි. ඉන්ද්‍රිය භාවනාවේ පටන් ගත්තොත් ත්‍රිවිධ චරිතය වැඩෙනවා. ත්‍රිවිධ චරිතය වඩන්නේ මේ හතර සතිපට්ඨානිය වඩයි. දැනගෙන හිටියන් නැතත් වැඩෙනවා. හතර සතිපට්ඨානිය වඩන්නේ ආර්යකායික මාර්ගය වඩයි. ආර්යකායික මාර්ගය වඩන්නේ සත්වෝජංග වඩයි. සත්වෝජංග වඩන්නේ විද්‍යා විමුක්ති ඵලයටපත් වේ. ප්‍රතිදින එකයි කරන්නේ. මොකද ඉන්ද්‍රිය භාවනාව. අනේ ඉන්ද්‍රිය භාවනාව හොයා ගන්න ඕනේ. ඉතින්නම්. මෙන්න අපිට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙන. පළවෙනි එකක් තියෙනවා ඉන්ද්‍රිය භාවනාව. දැන් අපිට තියෙන ඉන්ද්‍රිය භාවනාව හොයාගන්න එක විතරයි. එක්තරා එක්තරා අන්‍ය පරිබ්‍රාජකයේ බුදුරයන් වහන්සේලාට ඉතින් බුදුරයන් වහන්සේගෙන් අහනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියලා දෙනවද? තමන් හරියට ඉන්ද්‍රිය භාවනාව දන්න කෙනෙක් වාගේ ඉතින් ඇහුවා. අහනකොට බුදුරයන් වහන්සේ එයාගෙන් අහනවා. ඉතින් ඔබට ඔබේ ගුරුවරු එහෙම ඉන්ද්‍රිය භාවනාව කියා දීලා තියෙනවා. අපිට නම් කියා දීලා තියෙනවා. කොහොමද කියා දීලා තියෙන්නේ? ඇහැ තියෙද්දි කණෙක් වාගේ ඉන්න. කන ඇහෙද්දි බීරෙක් වාගේ ඉන්න. දැන් මෙහෙමයි අපි ඉන්ද්‍රිය භාවනාවට නැති අපේ ගුරුවරයා කියා දීලා තියෙන්නේ. බුදුරන් වහන්සේ යනවා ඔබ අහලා තියෙන මේ ජාත්‍යන්ත ಜಾතිවදිර කියලා දෙන්නේ. උපතින්ම අන්දයි උපතින්ම විහිරි. ඒ උපතින්ම අන්දෙයිට උපතින්ම විහිරන්ට. සතර හත්පටාණියම හොඳට වැඩිලා ඇති නේද? අයි ඔය ක්‍රමෙට භාවනා වැඩෙනවා ඉන්ද්‍රිය භාවනා වැඩෙනවා හොඳට වැඩිලා තියෙන්නේ. මොකද ඒ ගැන කියන්නේ. ගුරුවරයෙක් ඕනේ නැහැ. ඒ අය. උපතින්ම අන්ධයි උපතින්ම පිහිටි. අන්ධයා වාගේ ඉන්නකොට හතර මේ ඉන්ද්‍රිය භාවනාව වැඩෙනවා නා. බීරා වාගේ ඉන්නකොට වැඩෙනවා නා. ඔය අන්ධ අන්ධ අන්ධයින්ට බීරෙන්ට ඔයකින් ඉන්ද්‍රිය භාවනාව වැඩලා තියෙන්නේ. ඒ පාර බිම් බලාගෙන ඉන්න උත්තරයක් දෙන්නේ නැති. ඒ ආනන්ද හාමුදුරුවෝ එතනින් ගිහලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මේ බලන්නකො ගුරුවරයෙක් ගෝලයෙකුට ඉන්ද්‍රිය භාවනාව කියලා දියා තියෙනවා. ඇහැ තියෙදි කණෙක් වාගේ ඉන්න, කන තියෙදි බීරෙක් වාගේ ඉන්න. කියලා හිටන් දීලා තියෙනවා. මං අහන්නේ මේ ජාත්‍යන් දෙයට, ಜಾති බදිරින්ට ඉන්න ඉන්ද්‍රිය බානා වෙල්ලා තියෙන්නේ. වැඩින්න ඉපැයි. හේතු සාධක සහිතයි ක්‍රමය. එහෙමනම්. ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන සුසු අවස්ථාව ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන තේක්වා කියලා ආරාධනාවක් කළා ආනන්ද හැඳුන බුදුරණන් වහන්සේට. හොඳයි ආනන්ද එහෙනම් අහගන්න. මං ඉන්ද්‍රිය භාවනාව නැහැටි කියා දෙන්නම් කියලා බුදුරණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව කියා දුන්නා. මේ ඇහැට රූප පේනකොට සමහර ඒවා දකින්නට ප්‍රියමනාප ස්වභාවයක් ඇති වෙනවා. සමහර රූප දකින්නට අප්‍රිය අමනාප ස්වභාවයක් ඇති වෙනවා. මේ මනවඩන රූපයක් පේනකොට ප්‍රියමනාපේ ආපුවාම ලෝක සත්‍යය උද්දාමයෙන් ඇලෙනවා. අප්‍රිය අමනාප එකක් ආපුවාම ගැටෙනවා. මේක තමයි ලෝක සත්‍යයේ ස්වභාවය. මෙන්න මේ වෙලාවේදී මේ ආර්ය මාර්ගයේ ඉන්ද්‍රිය භාවනා වඩන ශ්‍රාවකයා. ওই දෙකේදී නිහඬ වෙන්නේ. මධ්‍යස්ථ වෙන්නේ. ඒ මනවඩන රූපය ආපුවාම ඇලෙන්නේ නැතුව. මනස සිහියෙන් ඉඳලා මෙහෙම හිතලා කල්පනා කරලා බලන්න. දැන් මට මේ මනවදන රූපයක් දැකලා. බොහොම ප්‍රියමනාප මානසිකත්වයක් උදා වුණා මේ රූපේ දකින්නකොට. දැන් මේ මානසිකත්වය මට ඇලෙන්න වටිනා එකක්ද? ඒක හරියක් තියෙනවා. මෙන්න මේක ගැන විස්තර කරලා බලන්න උරුදු වෙන්නේ. දැන් මේ මනවදන මේ දර්ශන දර්ශනේ දැකලා මේ ප්‍රියමනාපයක් ඇති වුණේ. වටිනා දෙයක් කියලා ගන්න දෙයක් වටිනාකමක් නැහැ මේකේ. ඒක ප්‍රියමනාපයක් ඇති වුණා. කොහොමද මේක හටගත්තේ කියලා බලන්න. මොනවද මේකට ඕන නැගුණේ? මේකට අවශ්‍ය වුණ ඇහැ නැමැති උපකරණ. ඒ වගේම රූපේ නැමැති උපකරණයක් මේකට අවශ්‍ය වුණා. ඒ මනවඩන් රූපේ ඇහෙන් බලපුහම ඒකෙන් හටගත්ත චක්කු විඥානය. අන්නේ චක්කු විඥානය හටගෙන ඒ තුලින් මතුවුණා චක්කු සංස්පර්ශය. එහෙනම් ඒකට ඒකට ගැළපුණු ඒකට ගෑවුණු ස්පර්ශයක් ආවා. ඒකෙන් හටගත්තා මේ ප්‍රියමනාප වින්දනය. මෙහෙමයි මේ ප්‍රියමනාප වින්දනය හටගත්ත ක්‍රමය. දැන් මේ ප්‍රියමනාප වින්දනයේ වටිනා දෙයක් නෙමෙයිද කියලා දැන් මම බලන්න. ඒක හටගත්ත හැටි දැනගන්න පුළුවන් ඒක වටිනා එකද හටගෙන තියෙන්නේ. ඒක හැටි කොහොමද? මේ සඳහා ආධාර වුණ ඇහැ. මේ මගේ ඇස් දෙක මේකට ආධාර වුණා. මේ ඇස් දෙක කෙබඳු දෙකක්ද? මට සදාකාලික සහනීය කියන දේ පහළ වෙලා තියෙන සදාතනික දෙයක්ද? මෙන්න හේතුඵලයද? ඉස්සර ඉඳන්ම තිබුණාද? මතුත් එහෙමම තියෙනවා. මේ ඇස් දෙකේ හැටි කොහොමද? මෙහෙම බලනකොට පේන්නේ මේ ඇහැ සකස් වෙච්ච එකක් මිස අනාදිය බලන් තිබිච්ච හේකුත් නෙමෙයි මතු අනාදියට පවතින හේකුත් නෙමෙයි මේක හේතුවක ඵලයක් හේතුඵල પરම්පරාවක් වශයෙන් තමයි ඇහැ කියන එක හටගත්තේ එහෙනම් මේ ඇහැ කියන එක ස්ථිර දෙයක්ුත් නෙමෙයි ඇහි හැටි කොහොමද මේක සංකතයි සකස් වුණු දෙයක් මේක හේතුඵල නිසා හටගත් නිසා මේක පරිත්‍යාසෝපන්න. මේක ඛේ ධර්මයක්. මේක වය ධර්මයක්. දැන් මේ ඛේ ධර්ම වය ධර්ම කියන එක විග්‍රහ කරන්න ගියාම ලෞකික අර්ථයකින් මේක විග්‍රහ කරලා තියෙනවා. දහම් පොත්වල සිංහල. මේක ගෙවිල යනවා මේක වෙනතිල යනවා. කියලා බලන්න කියලා. මෙන්න අපිට දහම් හංගපු තැන. ඔය තියෙන. ගෙවිල යනවා වෙනතිල යනවා කියලා කොච්චර බැලුවා. ඒ පුද්ගලයාට ඒ ඇහැ පිළිබඳ වටිනාකම දුරු වෙන්නේ නැහැ. ඒ ඇහැ නිසා එන ආදීනවයක් තියෙනවා. ඒ ආදීනවේ බලන්න ඕනේ. ගෙවෙන එක වෙනසෙන එක නෙමෙයි ආදීනවේ කියන්නේ. ඡේ ධර්මයි වය ධර්මයි තෝරා ගන්න ඕනේ. දහමාර්ථය. ක අය කය. ක කියන්නේ කිලුට. අය කියන්නේ එකතු කරනවා. මේ ඇහෙන් ලස්සන රූප බලන්න ගියොත් කිලුටු පැත්තට එකතු වෙනවා. මොනවද කිලුට? කාම රාගයේ කිලුටයි. මෙන්න දර්ශන කාමයේ පස්සේ යන්න ගියොත් මේ ඇහැ මුල් කරගෙන. ක්ෂය ධර්මයක්. පහත් පවට එකතු කරන ධර්මයක්. මේ ඇහැ හොඳ එකක් කරලා දෙන්නේ නැහැ. ක්ෂය නෙමෙයි කියන්නේ. කය ධම්මා වය ධම්මා. ක අය. ඔව්. කය කියන වචනේ හැදුනේ එහෙමයි. මේකේ වෙනසීමටපත් කරනවා. ඒ කියන්නේ ඒකේ කල්ලාලය කරන්න පුළුවන්. කල්ලාලය කියන්නේ පහත් කෙනෙක්. අනේ වෙනසුණා. අපමාදෝ අමත පදම් පමාදෝ මච්චිනෝ පදම් මරණ පදනමට ගියා. මලයේ මලයේකේ කොටසට වැටුණා. අනේ වෙන වෙන තීමකටපත් වුණා. මේ ඇහැ පරිහරණය කරන්න ගියොත් ලස්සන වැඩපස්සු. ඔහුට සිද්ධ වෙන්නේ පහත් බවටපත් වෙන්න විනාශයටපත් වෙන්න. විනාශයටපත් වීම කියන්නේ මිනිහා විනාශ වෙලා. අපරාධේ හොඳට හිටපු එක. අහතුරු සාස්ත්‍රය ඉඳලා විනාශ වුණා. විනාශ වුණේ ගති ලක්ෂණය. අන විනාශ වීම කියන එක අර්ථ දෙකක් තියෙනවා. එකක් ලෝක සම්මතයේ විනාශය කියන්නේ වෙනසිලා ගියා. විනාශ වෙලා ඒක නැති වෙලා ගියා කියන එක. අනික තමයි ගුණයෙන් පිරිහිලා ගිහිලා ගුණේ වෙනසිලා ගියා. අන්න ගුණේ වෙනසිලා යන උසස් භාවයෙන් වෙනසිලා යන අර්ථයෙන් තමයි ඇහෙන් ලස්සන රූප බලන්න ගිහිලා ආසාවෙන් බැඳුනොත් වය ධර්මයක් කියලා ගන්න. අන්න ඇහෙන් ලැබෙන දේ. මේක සකස් වෙච්ච දෙයක්. මේක හේතුඵලයක් සදාතනික දෙයක් නෙමෙයි. ඒක දැනගත්තාම අපිට එකෙන් වැදගත් දෙයක් තියෙනවා. එහෙනම් මේක නැති කරන්න පුළුවන්. සදාත්මික වස්තුව නොවන නිසා. මේ ඇහැ කැඩිලා බිඳලා විනාශ වෙලා යන එකක් නිසා. හේතුවක් නිසා පවතින හටගත් එකක් මිසක් මේක කවුරුත් උරුම කරපු දෙයක් නොවන නිසා. හේතුවක් නිසා හටගත්ත ඵලයේ හේතු ගෙවීමේ වෙනසිලා යන බව මම දන්නවා. ඒ වගේම සකස් වෙච්ච එකක් නිසා සදාතනික මම ඒකට කොටු වෙලා නැති බවත් දන්නවා. එහෙනම් මම ඇහැට අහු වෙලා නැහැ. ඇහැ නිසා මම විපතට අහු වෙන්නේ ඇහැට මම ගෝචර වෙලා නැහැ. අසහනිය මිදෙන්න බාධකයක් වෙලා නැහැ ඇහැ. මොකක් නේද? ඇහැ දුක දෙනවා. මේ ඇහැ ඕනේ නැත්නම්. මට මේක එපා නා. එපා එකක් අයින් කරන්න බෑ සදාදෙන එක. අනාදීපරණ පැවතුණා. මේක සකස් වෙච්ච එකක් නිසා තමයි. මේක සකස් හේතුඵල න්‍යායය තිබිච්ච නිසා තමයි. මේ ඇහැ සකස් වුනේ. එහෙනම් මේ හේතුඵල න්‍යාය ගෙවිලා යනවා. හේතුව ගෙවිලා ගියාම මේ ඵලෙ නැති වෙන හින්දා. මේ ඇහැ ගැන මට ප්‍රශ්නයක් නැහැ මේ කොච්චර තිබුණත් අවුරුදු 60 70 තියෙනවා කියලා. පැවතුනා පවතින ඔච්චර. මං ඇහැට කොටු වෙලා නැහැ. එහෙනම් මට සහනය. අන්න ඇහැ ඇහැ ඡේදර් අන්න මොකද ඇහි ස්වභාවය දැක්කා. ඉතින් මම මොකටද මේ ඇහැ නැති කරගන්නේ? මේ ඇහැ පස්සේ ගියොත් දර්ශනය හොයන්න මේ ඇහැ ගොදුරු කරගෙන ඒ පස්සේ මම මේ කොටස බාරපත් කරගත්තොත් මට සිද්ධ වෙන්නේ කහට ගැන්විච්ච පහත් දැට පත් වෙලා පහත් පුද්ගලත්වයටපත් වෙනවා. පහත් බවටපත් වෙනවා. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේ ඇහැ මට වැඩක් නැත්තේ. නෑ මේ වැඩක් නැති ඇහැකින් වැඩක් නැති වැඩක් කරන්න දෙන්නේ මම මේ යන්නේ. මොකටද මම ලස්සන බලන්න යන්නේ? අන්න අර ඉන්ද්‍රිය භාවනාව වැඩි වීමෙන් ඉන්ද්‍රියන්ගේ ස්වභාවය දකින්න හැකියි. ඒක මේකේ ගෝචරිත රූපේ. ඒක මොකද්ද? ඒක සදාතනික වස්තුවක්. සදාතනික වස්තුවක් නම් අපට රූපයෙන් මිදෙන්න බෑනේ. නෑ සදාතනික මේ ලෝකෙ තිබිලා. අනාදීපණ පවතින රූපයක් නෙමෙයි මම දැක්කේ. යම් කාලයක හටගත් එකක්. සකස් වෙච්ච එකක්. සකස් වෙච්ච එකක් නිසා. ඒක සකස් වුනේ හේතුවක ඵලයක් වශයෙන්. එයා හේතුව ගෙවිලා ගියාම මේ ඵලේ ඒ දතින් තියෙන්නේ ඒ ගෙවිලා යනවා. එහෙනම් මේ රූපේට මාව මුලා කරන්න බෑ සදාහට. මේක නැති වෙලා වෙනසෙලා යනවනේ හේතුවක් උඩ හටගත්ත නිසා. හැබැයි මේක ඇසුරු කරන් ගියොත් මට මොකද වෙන්නේ? මට පහත් බවටපත් වෙන්න වෙනවා. වෙනසෙන තත්ත්වෙට වැටෙන්න වෙනවා. භාගයන් ඇසුරු කරන්න ගියොත් රාගික තත්ත්වයටපත් වෙනකොට පහත් වෙනවා ක්ෂය වෙනවා. රාගිකයෙක් වුණාට පස්සේ වැය වුණා. ඊට පස්සේ මට යමක් තේරුම් ගන්න පුළුවන්කම නැහැ මොට වුණා. එන අන්න වැය තත්ත්වයටපත්. ඈ? දැන් මේකෙන් ඉන්න මේ යන්නේ සමත කරනවා කියන්නේ මොකද්ද? නීවරණ සමත වෙන්නේ. සමත කියන්නේ භාවනාව වලට නෙමෙයි ධානය වලට නෙමෙයි සමත කියන්නේ. සමත කියන්නේ නීවරණ වලට. නීවරණ සහිතයෙකුට මේක කරන්න බෑ. නීවරණ සහිතයක් ලස්සන දැකම හරි ලස්සනනේ හරි ලස්සනනේ අනේ එහෙම කියලා පුළුවන්ද? ඇලෙනවා ඒ ලස්සනේ. අනේ කාමච්ඡන්දේ. දැන් කාමච්ඡන්දයයි සමත කරගන්න ඕනේ. සමත කරනවා කියලා හිතා ඉන්නේ මේ ආර්ය මේ මොනවා හරි ධානය වලට සමත කියලා මිනිස්සු හිතා ඉන්නේ. ධානය වලට නෙමෙයි සමත කියන්නේ. ධාන ඵලයක් හෝ විදර්ශනා මාර්ග ඵලයක් හෝ ලබන්න සමතේ වෙච්ච හිතකට ඕනේ. නීවරණ සමත කරන්නේ සමත කියනවා. සමත භාවනා කියලා 아무තු જાතිය භාවනාවක් නෙමෙයි. යම් කිසි දෙයක් මේ ලෝකේ හරයක් නෑ කියලා යම් කෙනෙක් දකිනකොට ඒ පිළිබඳ යම් ඡන්දයක් බැඳීමක් තිබුණා ඒක සමත වෙනවා. කාමයන්ගේ බැඳීමක් තිබුණා සමතයටපත් වෙනවා. වටිනා එකක් නෙමෙයි කියලා නිගමනය කරපු ගම. ගැටි ගැටි මොකටද ඒක හදනවද? ඒ මතේ ගැටෙන්න මට ඕනකමක් නැහැ. ව්‍යාපාදේ සමත වෙනවා. මේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙක තියෙනවා. ඇලෙන්න ගැටෙන්න පටන් ගත්ත වෙනකොට වෙන වැඩක් කරන්න බෑ. ඒක ඇයිලා ඉන්නවා. අනිකවා කරන්න කම්මැලි. දැන් සීන මිද්‍යා සම තියෙන අර දෙක නැත්තම්. නොසන්සුන්කම් පසුතැවිලි එකක්වත් හිතින්නේ සමත උනාට බව. කාමචන්ද ව්‍යාපාර සමත උනා. දැන් මේක කැඩෙයිද බිඳෙයිද වෙනසෙයිද රකින්නේ කොහොමද ප්‍රශ්න එකක්වත් නැහැ. සැක සමත වෙනවා. එහෙනම් මේ නීවරණ පහ සමත වුණා නම් කියනවා සමත. දැන් සමත භාව සම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමතයත් විදර්ශනාවත් වඩන්න. සමතය වඩන්නේ කොහොමද? මේ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ හැටියට දැනගන්නවා. මේ කාමච්ඡන්දේට හේතුව දැනගන්නවා. කාමච්ඡන්ද නිරෝධේ සහනී දැනගන්නවා. කාමච්ඡන්ද නිරෝධයට පත් කරන මාර්ගය දැනගන්නවා. අන්න සමත කරන හැටි. ව්‍යාපාදයේ ව්‍යාපාදයේ හැටියට දැනගන්නවා. ඒක තියෙන අසාර බව දැනගන්නවා. ව්‍යාපාදයේ අසාරතේ හටගන්න හේතුව දැනගන්නවා. ව්‍යාපාදේ නිරෝධය ලැබෙන සහනය දැනගන්නවා. ඒ ව්‍යාපාදේ නිරෝධ කරන මාර්ගය දැනගන්නවා. අනේ ව්‍යාපාදේ සමත කරන හැටි. තීන මිද්දේ දැනගන්නවා. තීන මිද්දේට හේතුව දැනගන්නවා. තීන මිද්ද නිරෝධයේ තියෙන සහනය දැනගන්නවා. ඒ තීන මිද්දේ නිරෝධ කරන ක්‍රමය දැනගන්නවා. අනේ තීන මිද්ද සමතේ. උද්දච්ච කුකුච්චේ දැනගන්නවා. උද්දච්ච කුකුච්චේ හේතුව දැනගන්නවා. උද්දච්ච කුකුච්චේ නිරෝධය දැනගන්නවා. ඒක නිරෝධ කරන මාර්ගය දැනගන්න. අන්න උද්දච්ච කුකුච්ච සමතේ. විදිකිච්ඡාව දැනගන්නවා. විදිකිච්ඡාට හේතුව දැනගන්නවා. විදිකිච්ඡා නිරෝධය දැනගන්නවා. විදිකිච්ඡා නිරෝධ කරන මාර්ගය දැනගන්නවා. විදිකිච්ඡා සමතේ. එන චතුරාර්ය සත්‍ය මිනිද කියුවා. කාමච්ඡන්දියත්, ව්‍යාපාදියත්, තීන විද්‍යාවත්, උද්ධච්ච කුක්කුච්චාවත්, විචිකිච්ඡාවත් දුක්ඛ ස්කන්ධයට වැටෙනවා. නැත් දුක දුක හැටියට දකිනවා, දුකට හේතුව දුකට හේතුව හැටියට දකිනවා, දුක නිරෝධය දුක නිරෝධය හැටියට දකිනවා, දුක නිරෝධ මාර්ගය මාර්ගය හැටියට දකිනවා. තම තමාගේ වෙන එකක්. දැන් අද සමතේට වෙනෙහිකුයි විදර්ශනාට වෙනෙහිකුයි කියලා මේ එක එක විදිහේ මේ භාවනාව උගන්වන කර්මස්ථානාචාරවල මෙහෙම එකක් උගන්වනවා. මේ බුදුරන් වහන්සේ ඉගැන්වුවා සමතේට මේක කරලා පස්සේ විදර්ශනා කරන්න එකක් මේක කරන්න කියලා. එහෙම කොහෙද තියෙන්නේ? මේ ඇස තුල තෘෂ්ණාව හටගන්නේ ඇයි? බැලීම වටිනවා කියලා මගේ දෘෂ්ටියේ තියෙන තාක්කල්. මට බැලීමට ඇහැ වටිනවා. මේ ඇහැ වටින්නවද කන වෙලා තියෙනවා. ඊළඟට කන විච ඇහැ වටිනාකමක් නැහැ නේ. ඇයි අපි ඇහැ වටිනවා කියන්නේ? මේකෙන් පේන හින්දා. මේ පේනකොට අපිට මේකෙන් බලන්න යමක් තියෙනවා නා. ඒක වැදගත් දේ බලන එක නා. බලන එක වැදගත් නිසා ඇහැ වටිනවා. අනේ ඇහි කාමච්ඡන්දය හටගන්නේ හේතුව. අන්න ඇහි කාමච්ඡන්දය ඉතින් දැනගන්න ඕනේ. කනේ කාමච්ඡන්දය අහන එක වටිනවනේ. අහන එක ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්ත නම්. ඒක වටිනවා කියන මගේ අවිද්‍යාවේ දෘෂ්ටියක් නිගමනයක් තියෙනවා. ඒ වටිනා ශ්‍රවණේ ලබා ගන්න. මට කන ආධාරයක්. ඒ නිසා කන වටින්නේ මට ඒ නිසා. මේ කන බීදි වෙලා තියෙනවා කනේ වටිනාකමක් තියෙනවා. වටිනාකමක් නෑ. දැන් ඒකමයි මේ මුර. අවිද්‍යාව හටගන්න එක අවිද්‍යාව අවිද්‍යාව හැටියට දකින්නවා නම් විද්‍යාව විද්‍යාහරිය දහමහලා දකින්නවනම් ඔතනම නීවරණ සමතයි. අන්න ඒකයි කියන්නේ. ඒතර ඒකද ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර තව සමත සමතයානිකක් හෝ විදර්ශනා යානිකත්වය බුදුරජාණන් වහන්සේ කොහෙද දේශනා කරලා තියෙන්නේ? මාර්ගය වඩන්න කියලා දුන්නාට පස්සේ සමත මාර්ගයේ මෙන්න මේක වඩන්න විදර්ශනා මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හෝ වෙන එකක් වඩන්න කියලා. එහෙම එකක් දීලා තියෙනවාද? සමත වැඩෙන්නත් විදර්ශනා වැඩෙන්නත් ඒක මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. තව මාර්ගයක් දීලා නැහැ නේ. නිවන් දකින්න මාර්ගයක් තියෙනවා සමත විදර්ශනා දෙකම වැඩෙනවා. අන්න ඉන්ද්‍රිය භාවනාව සමත විදර්ශනා දෙකම වැඩෙනවා. මේක මේ දෙකම වැඩෙන එකක්. ඉතල ආර්ය මාර්ගයේ සමත වඩලා පස්සේ විදර්ශනා වඩන එකේ පස්සේ හදාගත්ත කතාවක්. 아무තු එකක් උතන නැහැ. ආර්ය මාර්ගය අනුගමනය කරනකොට මේක මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි, ਸਰවාකාරයෙන් පරිපූර්ණයි. කොතනද අඩු වෙලා තියෙන්නේ? දැන් ඒ කියන්නේ කතාව වැරදි නේද මේ විදර්ශනාව ਸਰවාකාරීව පරිපූර්ණ නැත්නම්? බුදුරන් වහන්සේගේ යම් කිසි දේශනා කරපු ධර්ම නිවන් දකින්න කර්මස්ථානය ਸਰව සම්පූර්ණ නැත්නම් අර මොලේ යහපත් මැද යහපත් අග යහපත් කියව එක බොරු නේද? අර්ථ සහිතයි ව්‍යංජන සහිතයි ਸਰවාකාරීව පරිපූර්ණයි කියව බොරුවක් වෙන්නේ නැහැ. සමතේ වඩලා ඊට පස්සේ ඕක වඩන්න කිව්වොත් එහෙම හරිම අපරාධයක්. ඒ සමතේ වඩන එක කරගන්න එකක් ඒකේ නැහැ. කුසල සීලයේ අයු ප්‍රතිසාරයත් අයු ප්‍රතිසාරයේ ප්‍රමෝදයත් ප්‍රමෝදයේ ප්‍රසබ්දියක් ප්‍රීතියක් ප්‍රීතිය ප්‍රසබ්දියක් ප්‍රසබ්දිය සුඛයක් සුඛයේ සමාධියක් සමාධියේ යථාභූත ඥාන දර්ශනයක් යථාභූත ඥාන දර්ශනයේ නිර්වේදයක් නිර්වේදයේ විරාගයක් විරාගයේ විමුක්ති ඥාන දර්ශනයක් ලබා දෙයි. මෙසේ ධර්මියෝම ධර්මියෝ පවත්තයි නිර්වාණ පරතරට යාම සඳහා ධර්මියෝම ධර්මියෝ පුරවයි. අනේ කුසල සීලය තෝරා ගන්න ඕනේ. දැන් මේ කුසල සීලය තමයි මේ තෝරන්නේ. අනේ මොකද්ද කුසල සීලය? කොහොමද කුසලයටපත් වෙන්නේ? අවිද්‍යාව තෘෂ්ණා දුරු කරන්නේ මොන රටාවෙන්ද? අන්න ඒ ක්‍රමේ තමයි කුසල සීලය කියන්නේ. ඒක වතක් නෙමෙයි. වතක් නම් එහෙම සීලපත පරමාසීලය වගේ. සීලුත් පරමාර්ථයෙන් ඒක නිවන් දකින්න බෑ. දැන් මේකත් විග්‍රහ කරන්න කියලා අටුවාවල විග්‍රහ කරගෙන යන්නේ. අන්නේ තපස් වල තියෙන වෘත සමාදානයයි මේ සීලපත පරමාසීලය. එයා තොරන්නේ එහෙමයි. අපේ එකේ වෘත සීලපත පරමාසීලය වෙන්නේ නැහැ කියලා. දැන් වතක් කියන කෝක හරි කියන වතකින් නිවන් දකින්න බෑ. ඇත්ත ඇති ආකාරයෙන් විදර්ශනාත්මක නුවණින් සිහි කරලා යථාර්ථ අවබෝධ කරගෙන නිවන් දකින්න ඕනේ. වතපුර නිවන් දකින්න බෑ. ආයි මේ බෞද්ධ වතපුර නිවන් දකින්නවා කිව්වොත් එහෙම. මේ මොන වතපුරලා නිවන් දකින්නේ? දැන් කවුද පෙන්ලා තියෙන්නේ? දැන් උපසම්පදා වත තමයි තියෙන්නේ ලොකුම වත. උපසම්පදාව හරියට රැකගෙන හිටියොත්. ඒක දෙව්ලොවට ඉනිමග. දෙව්ලොව උපදිනවා. උපසම්පදාවේ නිවන් දකින්නේ නහි සීල වතං හෝතු උපජ්ජන්ති තථාගතා. මේ තථාගතයන් වහන්සේ පහළ වෙන්නේ මේ සීල් වතක පිළිවන්න නෙමෙයි. හැබැයි මේවා ආධාර කරගෙන මේකේ නොඇලී අවශ්‍ය දේ කරගන්න. මේක උපනිශ්‍රේ කරගන්න ආධාර කරගන්න. මේක ඉඳලා අවශ්‍ය වැඩේ කරගන්න. ඒ ඒ වර පනෝපේ නීති රීති මාලාවක් ඇතුව තමන්ට පහසු පරිසරයක් හදාගන්න තමයි මේ උපසම්පදා සීලය සකස් කරලා තියෙන්නේ. ඒක වත. සම්පදා වත. මේ වතකින් යන්න පුළුවන් කමක් නැහැ. වත වත වෙනයි සීලය වෙනයි. යම් සමාදානං තං වතං. උපසම්පදා සීලේ සමාදන් වෙන එකක් නේ. සාමාන්‍ය සීලේ සමාදන් වෙන එක නේ. ඒක වතක් නේ. සංවරට්ඨ වෙන සීලා. ඒක අනුකන්නේ සීල සමාධි ප්‍රඥාවටවත් වැටෙනවද? උපසම්පදාව. උපසම්පදාව වතක්. සංවරට්ඨ වෙන සීලං ගිහි සෝතාපන්න බුද්ධයාට සංවරත්වයක් තියෙනවා. නෑ යාර සීලයක් තියෙනවා. උපසම්පදා හැමතුරම වතක් තියෙනවා. උපසම්පදා හැමතුරු ආර්ය මාර්ගය වැඩි වෙන්නේ නැහැ. යාර වත විතරයි තියෙන සීලයක් නෑ. නෑ උපසම්පදා හැමතුරන් සීල් තියනවා කියොත් එහෙම බොරු. උපදා හැමතුරන් තියෙනවා. උපසම්පදාව හරියට ගියොත් වත තියෙනවා. සීලයක් නෑ. ඒ වත. අපි කතා කරනකොට සීලය කියලා කතා කරන්නේ බුද්ධ දතින වතට. අන්න ඒක. ඒ ඉන්ද්‍රිය සංවරය. සංවරය ආව සීලයේ. සංවරත්වයේ ඉන්නේ නැහැ අවිද්‍යාව තෘෂ්ණා බියෙන් එක. ඒකයි කාරණේ. අවිද්‍යාව තෘෂ්ණා බියෙන් තාකල් සිල් මාත්‍රයක් හටගන්නේ. මාත්‍රයක් හරි අවිද්‍යාව තෘෂ්ණා බිදුනොත් සිල් මාත්‍රයක් හටගන්නවා. අන්න ඒකයි. ඒතකොට හිල් හිටින්නේ. එයා සෝතාපන්න ගිහියර හිල් තියෙනවා. සමහර පොත්වල තියෙනවා ඔව් බුදුරජාණන් වහන්සේගේ පැනවීමක් තියෙනවා අර උපසම්පදා කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවයේ පුද්ගලික වටිනාකමක් උන්වහන්සේ දුකෙන් මිදුණා. උන්වහන්සේගේ තියෙන මේ උන්වහන්සේ ප්‍රඥාවෙන් ගොඩනගාගත මානසිකත්වයේ තමයි අරිහත්ත්වය. ප්‍රඥාව තුළින් මතුවෙච්ච එක. හැබැයි ඒක උන්වහන්සේට විතරයි. දැන් උපසම්පදා සීලය කියන එකේ තියෙන්නේ. මේ પરම්පරාව හසුරුවාගෙන යනවා ආර්ය මාර්ගයට ගන්න මතු අනාගතය හරගෙන පස්තිම ජනතාවට. පස්තිම ජනතාවට විශාල ආර්ය මාර්ගයෙන් අනුග්‍රහය තමයි පවත්වාගෙන යන්නේ උපසම්පදා වික්ෂුන් වහන්සේ. මේ ලෝකානුකම්පාව පළවෙනි නිසා. එයාට අග්‍රසැනක් දුන්නා. හැබැයි පුද්ගලිකත්වයේ දෙවෙනි වුණා තියෙන්නේ. මේ හැබැයි දෙවෙනි කරගන්න නෙමෙයි ඕකේ ඉන්න කිව්වේ. ඕකේ ඉන්න ගමන් අප්‍රමාදයෙන් යුතුව. මහණෙනි හිත ගිනිගත්ත කෙනෙක්. මොකද කරන්න ඕනේ? ස්වාමීන් හැකීක් මම කියලා ගිනි නිමා ගන්න. මහණෙනි ඊට අතරයි මම කරන්න කර එකක් තියෙනවා. මේ ආර්ය මාර්ගය පූර්ණේ කරගන්න උත්සාහ කරන්න ඕනේ. මෙන්න මෙහෙම හිතා ගන්න. හුස්මක් උඩටගෙන පහත කරන තරම් වෙලාවකට යන්න ඉස්සෙල්ලා. හැරෙන්න පුළුවන්. ඒක ප්‍රමාද වෙන්නේ නැහැ කියන ආර්ය මාර්ගය පූර්ණේ කරලා උත්සාහ කරන්න. ඉතින් අන්න ඒකට අවශ්‍ය කරන පසුතලයේ තමයි. අර කියන වදේ නබා දීලා තියෙන උපනිශ්‍රේ. ඒ උපනිශ්‍රේ වෙනයි. එනි ඒක ඉඳගෙන නිකන් ඉඳගෙන මේ කිව්ව කරන්න වැඩක් තියෙනවා. අධ්‍යාපක වැඩක්. නෑ නෑ නෑ. උපසම්පදා සීලේ වාතා. ඒ උපසම්පදා සීලය කුසල සීලය වරන්ද අප්‍රමාදීම තැන. අප්‍රමාදීම ස්ථානය. මොකද අනික් වැඩ කටයුතු එකක්වත් නැහැ. අනික් අය දාන ගිරක් දෙනවා. වැසක් පහසුකම් සලසලා දෙනවා. ඔව් තනකොල්ල ගහකට උදුරන්න තමයි මහන්සි වෙන්න දෙයක් නැහැ. ඉන්න ආවාතය හදන්නවත් මහන්සි වෙන්න දෙයක් නෑ ඔක්කොම අනික් අය කරලා දෙනවා. අපෝපස්සානේ Taman ළඟට ගෙනත් දෙනවා. එහෙම ජීලවතක පිළිලා නම් ඒක තමයි පත්වලේ හදාගත්තාට පස්සේ වෙන මොකද කරන්න තියෙන්නේ මේ අප්‍රමාද වේ වැඩේ මිසක්. ඒ හොඳම දේ නෙමෙයි. නිවන් දකින්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් ඒක Tamanගේ අවශ්‍ය කරන පසු තලයේ කරගෙන නිවන් දකින්න අප්‍රමාදව කටයුතු කරගන්න කෙනාට සීලයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒකයි. මේ සීලය හදාගන්න පහසුම තෝතැන. දැන් ගිහියා තියෙන්නේ කම්කටොළු මැද්දේ හදාගන්න ඕනේ. ගිහියේ සෝතාපන්න ඵලයටපත් වෙන්නේ කම්කටොළු මැද්දේ. අර වත වත තියෙන කෙනාට තරම් පහසුවක් කොහොමවත් නැහැ. එයා වත වත ආරක්ෂා කරගෙන වත වතෙන් උද්දාම වෙන්නේ නැතුව. ඒකෙන් හරියට කරගන්න ඕනේ. ඒකයි කාරණය. ඔය කුසල සීලිය අපි දැන් මේ යන්නේ. අන්න මේ පහත් වන්නා වූ අවිද්‍යාව තෘෂ්ණාවන් සලන්නේ මොකෙන්ද කුසල. ඒකට ශික්ෂණය වෙන්නේ අම්මා මේ ඉන්න කුසල සීලිය. අන්න ඒකට අවශ්‍ය සංවරත්වය. සංවරන්න ඕනේ. සං කියන එකතුව වරපුදාර සංවරයි. සං කියන එකතුව හදන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව නිසා සංගොඩ නැගෙනවා. මේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංකරනවා. සංකරුවොත් සං වැඩෙනවා. සංවර වෙන්නේ නැහැ. ඒතර සංඛාරයි කියන මත වතෙන් බිහිලා අවිද්‍යාව නිසා. ඔව් සංඛාර කරනකොට. අන්නේ වැඩ පිළිගොඩ නැගෙනවා. වරන්න බෑ. සං වරනවා කවදා හරි අවිද්‍යාව අවිද්‍යාවෙන් හැටියට දැනගන්න. විද්‍යාව විද්‍යාව හැටියට දැනගත්ත දාට. අවිද්‍යාව දුරු කළා විද්‍යාවට පිටවහම සංවැරුවා. අනේ සීලය අපි හිටියා. ඒ ධාන මාර්ගඵලකින් මාර්ගඵලයට යන ආර්ය මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණවර සියල්ලෙන් සම්පූර්ණයි. ඒක එයාට අභිඥා ධාන හැමදේම විපුල ලෙස ලැබෙනවා. නිර්පද්‍රිතව ලැබෙනවා. අන්න ඒක සැහැල්ලුවෙන් ලැබෙනවා. මහන්සි වෙන්න දෙයක් නැහැ කියලා පෙන්නනවා. දැන් බුදුරජාන් වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි ආපෝ කසිනේ ගන්නෙත් නැතුව එහෙනම් ආපෝ අරමුණු ගන්නෙත් නැතුව තේජෝ අරමුණු කරන්නෙත් නැතුව වායෝ අරමුණු කරන්නෙත් නැතුව පඨවි අරමුණු කරන්නෙත් නැතුව ආකාශ අරමුණු කරන්නෙත් නැතුව නොයෙක් නොයෙක් වර්ණ අරමුණු කරන්නෙත් නැතුව අහපු දැකපු මතක් කරපු පරපුරෙන් ගినాපු කිසිවක් අරමුණු කරන්නෙත් නැතුව භාවනාව කරන්න තියලා දෙවිනේ අරවිනේ මේ ආනන්ද තියෙනවා මොකක්ද මේ භාවනාව ඒතං සන්තං ඒතං පනිතං යදිතං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිසග්ගෝ තණ්හක්කේ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති මෙන්න මේකයි භාවනාව. එහෙම සාන්තයි එහෙම පනිතයි. මොකද්ද? සබ්බ සංඛාර සමතෝ මේ සියලු සංඛාරයන්ගේ සමතයක් ඇති. සබ්බූපදී පටිනිසග්ගෝ මේ සියලුම උපාදානයන්ගේ බැඳීම් වල පිළි නොගැන්මක් ඇති. තණ්හක්කේ මේ තෘෂ්ණාව ක්ෂය කිරීමක් ඇති. විරාගෝ රාගයන්ගේ වෙන්වීමක් ඇති. නිරෝධෝ මේ සැරිහැරීමේ ඉවත් වීමක් ඇති. නිබ්බානදි මේ බැඳීමේ නික්මීමක් ඇද්ද? අන්න ඒකයි කාන්ත ප්‍රණීත. දැන් උතන ආපෝ ධාතුවක් නැහැ, තේජෝ ධාතුවක් නැහැ, වායෝ ධාතුවක් නැහැ, පඨවි ධාතුවක් නැහැ, ආකාශ ධාතුවක් නැහැ, ආලෝක ධාතු මේ බාහිර කිසිම ධාතුවක් පතර නැහැ. නමුත් නිවීම සැලසීම තියෙනවා. කිසිම දෙයක් ඇල්ලුවේ නැහැ. අන්න ආර්ය විනී භාවනාව. මේ ආර්ය විනී භාවනාව පැත්තකින් තියලා අද අල්ලන්නේ හැමදෙනෙම කොහරි කෑල්ලක්, ලෝකේ කෑල්ලක්. ලෝකේ ගොඩක් අල්ලගෙන භාවනා කරලා කියනවා බෞද්ධ භාවනාව. එහෙම නැත්නම් කියනවා සමත භාවනාව. ඊට පස්සේ කියනවා නාහයෙන් ගන්න හුස්ම උඩරයි පාත්‍රය ටික වෙලා කරලා සමතේ වඩලා වඩලා ඊට පස්සේ විදර්ශනාවට බහින්න. ආ ඒක නේද සංස්කාරන්නේ සමතයක් කියන්නේ. ඔව් සබ්බ සංකාර සමතෝ. සමත කරනවා කියන්නේ ඒවා ඒවා බහතබන. උසගන්නේ නෑ මදු කරන්නේ නෑ. දැන් අපි හිතමු කණ්ඩුවා සමත කරනවා. කියන්නේ කණ්ඩුවේ වීන කාරණයක් තිබුණා නම් ඒ කාරණේ තුන දුරු කරගුවාම රණ්ඩුවට හේතුව දුරු කරගුවාම ඒක සමාදාන වෙනවා. සමත වුණා. දැන් හඳුනේ නෑ. අන්න ඒ වගේ. ඔව් සංඛාර කියන්නේ සංකීර්ණ මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගෙන ලෝකේ පැවැත්මට. හිතෙන් කයින් වචනේ කටයුතු කරන එක නයිනේ මහා විහිිත කියන්නේ. ඕක සමතේටපත් කරනවා. එයාට මේ බේද නැහැ වැඩ කරන්නේ නතර වෙනවා. අන්න සබ්බ සංඛාර සමතයක් ඇති. එතන මේ ලෝකේ අල්ලපු එකක්වත් නැහැ. ඇහෙන් අල්ලපුවත් නැහැ, කනෙන් අල්ලපුවත් නැහැ, නායෙන් අල්ලපුවත් නැහැ, දිවෙන් අල්ලපුවත් නැහැ, කයෙන් අල්ලපුවත් නැහැ, මනෙන් අල්ලපුවත් නැහැ. අල්ලනේ වැඩි නාදීනෝ දැකලා අත්හරින වෙලෙ විදියට. අන්න හරි මාර්ගය. ලෝකේ කාරමුණක්වත් ඇල්ලුවේ නැහැ. එහෙනම් මොකක්ද අරමුණ? අරමුණ ඔක්කොම ලෝකෙ තියෙන්නේ සිහි කළා නිවන. අන්න සතිය විහිදිය නිවන. සත්‍ය උච්චරයි. දැන් ඇහෙන්නේ විපාක ලෝකේ. අහන්නේ සංකාර ලෝකේ. පෙනෙන්නේ විපාක ලෝකේ. බලන්නේ සංකාර ලෝකේ. වෙනස දැනෙන්නේ. ගඳ සුවඳ දැනෙන්නේ විපාක ලෝකේ. ගඳ සුවඳ ආග්‍රාණය කරන්නේ සංඛාර ලෝකේ. රස දැනෙන්නේ විපාක ලෝකේ. රස විඳින්නේ සංඛාර ලෝකේ. පහස දැනෙන්නේ විපාක ලෝකේ. පහස විඳින්නේ සංඛාර ලෝකේ. හිතෙන්නේ විපාක ලෝකේ. හිතන්නේ විපාක ලෝකේ. මේ මේ සංඛාර ලෝකේ. දැන් අපිට ඕනේ සංඛාර ලෝකයෙන් කරන්න මිසක් විපාක ලෝකයෙන් කරන්න අපිට ඕනේ. මොකද විපාකෝ විපාක සම්භව කියන එක ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. විපාකේ මරණාසන්නයක විතරයි. ඒ නිසා දකින්න එතන ගැත්තර වශයෙන්. මේ ලැබෙන අනික් හරියක් තියෙනවා නම් කය කෙලවර කර තිබෙන විභාගයක්. ඒක කය කෙලවර වීම ඉවරයි. මතු මතු භාවයට යන දෙයක් කියන්නේ නැහැ. මතු භාවයේ මේ අන්තිම જાතියයි. නැතිදානි පුනබ්බවෝ. මතු පුනබ්බවයක් නෑ. පුනර්භවයක් තියෙන සංකාර ගොඩ නගන්න ඕනේ. විභාග වලින් යන්නේ මේ අන්තිම જાතිය කෙලවරට. જાතිය හොඳ නෑ. නමුත් විභාගේ. පෙර බලෙන් ආපු විභාගේ. මේ විභාගේ ගෙවිලයි මේ මරණකම් කියලා. මරණාසන්න මොහොතේ එක විතරයි. අන්න ඒකයි. ආර්ය මාර්ගයේ වැඩෙන ඔව්. Oh. ඔව්. Oh. ඔව්. Oh. උපදිනවා. නෑ නෑ අපහු ඉන්න බෑ. එයා යථාර්ථය දැකලා ගියේ. අතරතරම අතරියා. කීනම් පුරාණ පුරාණයක් සේ කළා නවන් නැති සම්භව. ඒ ටික හදන්නේ. සක්කාය දිටිය කියන්නේ මේ ලෝකේ ආත්මාදී වශයෙන් ගන්න යමක් තියෙනවා කියලා දෘෂ්ටියෙන් නිකන් සෝවන්නේ නෑනේ. මේ සෝතාපන්න පුද්ගලයා නෙමෙයි ඔය තෙන්ට යන්නේ මේ ආර්ය මාර්ගය තුලින් ඵලි ලබන්නේ දැන් කාය සත් කියන හැඟීමේ යහපත් කියන හැඟීමේ කායයන් ගන්නවා මොනවද කාය රූප කාය සද්ද කාය ගන්ධ කාය රස කාය පොට්ටබ්බ කාය ධර්ම කාය චක්කු කාය සෝත කාය ගාන කාය ජීවහා කාය කාය කාය මනෝ කාය මේ සියලුම කාය ඔව් මුළු ලෝකෙම කායට අහු වෙලා මේ කායේ යහපත් කියන දෘෂ්ටියක් තියෙනවනම් සත් කායේ දෘෂ්ටියක් තියෙනවා කෙටිම තෝරගත්තම ඔච්චරයි මේ මොනවද මේක යහපත් දේ තියෙන්නේ? අන්න ඒකයි. ඒකයි කියන්නේ. ඒක මේ වැඩි වරද්දාගන්නේ වීසටි විද සක්කාය දිට්ඨිය කියලා විග්‍රහ කරගෙන ගියාම අපිට තේරෙන්නේ නැහැ පද. රූපේ මම වෙමි මම රූපේ වෙමි රූපේහි මම වෙමි මා තුළ රූපය ඇත. මම වේදනාව වෙමි වේදනාව මම වෙමි මා තුළ වේදනාව ඇත වේදනාව තුළ මා ඇත. ඉතින් මම සංඥාව වෙමි සංඥාව මම වෙමි මා තුළ සංඥාව ඇත සංඥාව තුළ මා ඇත. දැන් ඉතින් ඔක තෝරනවා. සංඛාර මම වෙමි මම සංඛාර වෙමි සංඛාර තුල මායත මා තුල සංඛාරය. දැන් ඔය ඔය විග්‍රහය දීලා තියෙනවා දැන් ඔය ඔය කියන එක මිනිස්සු තේරෙන්නේ නැහැ මේ කිව්ව එක. දැන් මම කියන එක ඔය විහිපලෙම කියුණා නේද? විඥාන මම වෙමි. මම විඥාන වෙමි. විඥානය තුල මම ඇත. මම තුල විඥානය ඇත. දැන් ඔය විහිපලෙම මම කියුණා නේද? මම යයි අල්ලන්න වටනාදියක් මේ තුල නැහැ කියලා දැනගත්ත ගමන් විස මිදුරයි නේද? විසම කැවිලා තියෙනවා. ඔය මම කියන කෑල්ල නිසානේ ඔක්කොම අහු වුනේ. මම කියලා කොතනද පනවන්නේ? මොකේද පනවන්නේ? ඒකේ මුලටම කිය අපි දැනගෙන ඉවරයිනේ. මොකද්ද මම කියලා? මයන් නැහැ කියලා ඊළඟ මයන් නැහැ කියන එකම පවතින රූපේකුත් නැහැ වේදනාවකුත් සංඥාව සංකාරයක් විඤ්ඤාවක් ඉස්සරහ තියන්නේ නැතුව. ශනේකින් හටගෙන බිඳලා යන හේතුඵල ධර්මතාවයක් කියලා තේරුම් ගත්තාට පස්සේ. යා මොකේද මම පනවන්නේ? ඉතින් මම පැනෙන්නේ නැහැ නා රූපේ මම මේ කියලා පනවන්න බෑ මම නැති නිසා. මම පනවන්න විදියක් නැති නිසා. මා තුල රූපයද කියන්නේ මා කියන්නේ මොකක් තුලද? මම කියන එක තේරුම් ගත්තාට ඔය විස ඉවරයි. ඉතින් ඕකේ තේරුම් ගන්න බැරුව පද විස තෝරාගත්තාම පැටලෙනවා. ඊට පස්සේ පොඩි සෙල්ලමක් නෙමෙයි අපච්චි මේක කවදාවත් අපි තේරුම් ගන්න මේ 20ක් යන විග්‍රහ වෙනවා. මොකද ඒ කිව්වේ මට ඒක තේරෙන්නේ නැහැ. දැන් ඉතින් අපි කවදාද සක්කාය දිට්ඨිය දුරු කරන්නේ මේ 20ක් 20 දීද සක්කාය දිට්ඨිය කියලා විස්තර කරලා තියෙනවා. දැන් කොහොමද දැන් උන් කන්නේ එනවා. මම කියන එක තේරුම් ගත්තට පස්සේ මම කියලා අල්ලගන්න එකක් නැහැ කියලා දැනගත්තා නම් මොනවද මම කියලා අල්ලන ලෝකේ තියෙන්නේ කියලා ඔක්කොම ඉවරයිනේ යන්නේ ආ කායේ සත්‍යන දෘෂ්ටිය තියෙන එක තමයි මම මේක බදාගන්නේ මයන් මයන්න කියලා ඊළඟ මයන්න කියනකම් පවතින දෙයක් මේ ලෝකේ රූප තුල වේදනා තුල සංඥා තුල සංකාර තුල විඥාන තුල පනවන්න නෑ කියලා දැනගත්තාට පස්සේ එයාට කොහොම සක්කාය දිට්ඨිය සංඥාව තියෙනවා සංඥාව නෙමෙයි දෘෂ්ටිය කියන්නේ දෘෂ්ටිය කියන්නේ වැරදි ආකල්පය මම මම වෙමි යන වැරදි ආකල්පයක් යම් හිතක නැතුණා නම් ධර්මාවෝදී සක්කාය දෘෂ්ටියෙන් මිදුණා හැබැයි ආත්ම සංඥාවේ අස්මිමානිය මිදුන්නේ නෑ අස්මිමානිය නිසා එයා මම කියන හැඟීම යමක් ගන්නවා ඒ ගන්නේ දෘෂ්ටියේ නෙමෙයි මානිය මානිය වෙන එක දෘෂ්ටිය තව එකක්. අන්න අස්මිමානිය හරිනේ අරිහත් ඵලයි. නෑ සක්කාය දිට්ඨිය ගැලවුණාට පස්සේ අස්මිමානිය ගැලවිලා නෑ. මම යන හැඟීම ගැලවිලා නෑ. මම යන දෘෂ්ටිය ගැලවුණා. හැඟීම තියෙන තාක්කල් භවයට හේතු තියෙනවා. අවිද්‍යාව දුර වෙලා නෑ. සක්කාය දිට්ඨිය කියන්නේ අවිද්‍යාවේ එක කොටසක් පමණයි. ඒ කොටස දුරු වුණාට මුළු අවිද්‍යාව දුරු වෙන්න අස්මිමානය දුරු වෙන්න ඕනේ. මුළු අවිද්‍යාව දුරුනොත් අස්මිමානය දුරු වෙනවා. මම යන හැඟීම සියලු ආකාරයෙන් දුරු වෙලා ගියොත්. එයාට මතු උපදින්න තැනක් අල්ලන්න ගෝචර වෙන්නේ නැහැ. ඊට එයාට මොන භවයක්වත් නැහැ. කාම භවයේත් නැහැ, රූප භවයේත් නැහැ, අරූප භවයෙන් තුන් භවයෙන්ම මිදුණා. එදාට පිරිනවම් පානවා. ඒතර ඊට ඔව් දැන් ලෞකික දාන වලට ගියාම සක්කාය දිට්ඨිය ඇරලා නැහැ නේ ආත්ම දෘෂ්ටිය ඉන්නවනේ. මම කියන හැඟීම තුළ එයා දෘෂ්ටියවත් ඇරලා නැහැ. ඉතින් ඒ නිසා එයාට ඒක ප්‍රතිඵලයක් වශයෙන් ඒකේ ඉන්නවා. අන්න ඒකයි කියන්නේ ආර්ය මාර්ගයේ පත් වුණ කෙනා සෝතාපන්න පුද්ගලයේ ප්‍රථම ධ්‍යාන ටික සුද්ධාන් සෝතයි. උඩට ගියා මිසක් ආයි පල්ලෙහා බහින්නේ නැහැ. ඒකයි කාරණේ. ඒ ආර්ය මාර්ගයේ කියන්නේ ආර්ය මාර්ගය ආර්යයන්ට නෑ මේ භාවනා දුන්නේ බුදුරන් වහන්සේ අනාර්යයන්ට භාවනා දීලා නෑනේ. ඉතලා බණ කිව්වේ ආර්ය වෙන්නනේ. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ බලා ගන්න ඉතලා කියා දීලා. ඒ තුල අත්තරින් වැලි මිදියන්න කිව්වහම ඒ තුලම නේ මාර්ගය වැඩෙන්නේ. ආර්ය වුණාට පස්සේ භාවනා කරන්නේ. අන්තිම අපි පටවි පටවි කියලා භාවනා වඩන්නේ නැහනේ. ආපෝ ආපෝ කියලා භාවනා වඩන්නේත් නැහනේ. අපි මොකද කරන්නේ? නිවන හැරෙන්න මේ ලෝකේ අල්ලන්න දෙයක් නැහැ කියලා නිවනේ සාන්තියට හිත පිහිටුවාම භාවනාවට යනවා. ධ්‍යාන ලැබෙනවා. ඒ ලැබෙන ධ්‍යානෙ ආර්ය ධ්‍යානෙ. නාරි ධානයයි අනාරි ධානයයි දෙකේ වෙනසක් තියෙනවා. ආර්ය ධානය ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය කියන ඒවා ඔක්කොම සුඛේ එකකතාවයට නිකන් සම්බන්ධ ඒවා. යම් තැනක තියනවා නම් සුඛයක් තියෙනවා. ඒ දැන් සුඛ වේදනාව හා සමගිය දෙනවා. අන්න ඒකයි. එතකොට මේ සුඛ වේදනාව තමයි ඒක මුල් වෙන්නේ. එයා සුඛයේ හිත පිහිටාගෙන සුඛය තුල ඉන්නවා මිසක්. එයාට ඒ සුඛේ යථාර්ථයෙන්ම ඇති දෙයක් හැටියට ආත්මෘතියෙන් ගන්නවා. ඒ යන්නේ අනාරියෝ. ඒ සුඛේ පිහිටන්නේ. ආර්යෝ දකින්නවා. මේ සුඛය කාම සුඛයට වැඩිය සුවයි. හැබැයි මේක සුඛස්ථානිය නෙමෙයි. මට බලවන්ත වෙනක් නෑ සුඛය තුල සුඛස්ථානිය. මේක අනිත්‍යයි දුකයි නැත්තයි. අන්නේ ඒගොල්ලෝ කිය සත්‍ය වෙන එකක්. ආර්ය කියන්නේ තව එකක්. සුඛස්ථානය පනවන්නේ නැති එක විතරයි ආර්යයන්ගේ තියෙන්නේ. සුඛේ පනවනවා සුඛස්ථානය පනවන්නේ. අන්න සුඛ අරමුණ වශයෙන් තියෙන නිවන ආවොත් මග නතරෙන්නේ දැන්. අන්න ඒකයි කියන්නේ. දෘෂ්ටියට වැටෙන්නේ සකාය දෘෂ්ටිය තිබුණොනේ. දෘෂ්ටිය ගැඹුණාට පස්සේ මන දෘෂ්ටියටද වැටෙන්නේ. අන්ත දෙකට වැටෙන්නේ හේතු නැහැ. ඒක ආර්ය වුණ තැන් පටන් අන්ත දෙකට වැටෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ආර්ය මාර්ගයේ වැටෙන්නේ පූර්ණ වෙන්නේ. කරන්න බෑ හැම එකයි කියන්නේ. වියුස් වැටෙනවා. අනාදයක් කරනොත් ඒකම භයානක. කොයි මොහොතේ වැටෙනවද දන්නේ. අන්න ඒකයි කියන්නේ. මූල හරිය දැනගන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා තියෙන්න ඕනේ. අන්න ඒකයි. සියලු සංකාරයන් තුළ කොනක් හරි තිබ්බොත් ඉතුරු කරලා යන්න බෑ. දැන් ඒක සෙල්ලම් වැඩකුත් නෙමෙයි. හරියට දහම් දැක්ක කෙනෙක්ගේ නිවන් දුටු කෙනෙක්ගේ මේක අහ ගන්න ඕනේ. දැන් මේ එක මහත්යකාර පහුණු කාලේක පොතක් ලියලා තිබුණා නිවන කියලා පොත් වාගේ. දැන් ඕකේ ලියා තියෙනවා වචනෙන් කියවන හැටි ආලෝකයේ නිවනයි ප්‍රභාසරහිත නිවනයි. ආ ප්‍රභාසරහිත නිවනයි. වචනෙන් කියවන හැටි ආලෝකයේ නිවනයි. දැන් පටන් ගන්නකොට මෙයා යමක් කියනවා. දැන් එයා ආලෝක දර්ශනය ගැන කියනවා. යමක් දර්ශනය වෙනවා නම් ඒක රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණය එහෙට වැටෙන්නේ නැද්ද? දර්ශනය වෙන රූපයක් නේද? ආලෝක රූපේනේ. ඒතර ඒක දැනුණා නේද? ඒක වේදනාව නේද? ඒක හඳුනාගත්තා නේද? පතනේ කියන හැටි අප්‍රමාණ ආලෝකයක් කියලා. ඒක සංඥාවනේ. ඒක ප්‍රියයි මනාපයි කියලා බැලගත්තා නිවන කියලා හිත. සංකාරයනේ. ඕක ගොනු කරගත්තා නේ දැනීමක. ඒක විඥානයනේ. එහෙනම් පංචස්කන්ධයේ නිවනද? දුක්ඛස්කන්ධයේ නේද පංචස්කන්ධය. එහෙනම් දුක්ඛස්කන්ධයේ නිවනද? එහෙනම් වදිනේ කියන්නේ නැහැ නැහැ කියලා ආලෝකේ නිවනයි කියන එක හේතු සාධක සහිතද? එහෙනම් ඉතින් මේ දුක් ඔක්කොම පංචස්කන්ධයේම පංචස්කන්ධයක්ම අල්ලාගෙන නිවන කියලා අල්ලගත්තා නිවන් දැකලා තියනවාද? කොච්චර පොත් ලිව්වද? ඔව්. කුසිතේ තමයි ආපාරකේ. ඉතින් ඒ හරි. අපි සේරම කුසිතේදී මුණ ගැහෙන්නේ. ඔව්. ඉතින් මම ඊට පස්සේ නතර කළා. හරි හරි. ඒ තුසිතේදී මොන ගහන්නේ කොහොමද බුදුදහම තුල මේ නිවන කියලා නිවන නොවන දෙයක් නිවන කියලා පැනෙව්වොත් මේක බුද්ධහම කිව්වොත් අට මහා නරකේ පනවන්න වෙන්නේ. යන්න පුළුවන් නමුත් ඒ යන්න පුළුවන්කම තියෙන්නේ හැබැයි ධර්මයට අධර්මයට කියලා මුසාවාදේ නොකළොත්. මුසාවාදේ අට මහා නරකේට යවන එක. හතරක් පගත කරන එක. චේතනාවේ දැන් යන්න බෑ සෙල්ලම් කරන්න බෑ බුදුදහමත් එක්කලා දැන් ධර්මයේ නැති කාලයක පුළුවන් මේක විමුක්තිය කියලා ඕන එක පනවා ගන්න ධර්මයේ නෙමෙයි ධර්මයේ කැපුන්නේ නැහැ ධර්මයේ විද්‍යාමාන කරලා දුන්නාට පස්සේ බුද්ධ ශාසනය මතක කරලා දුන්නාට පස්සේ ඒකෙම ඉඳගෙන මේ බුද්ධ ශාසනයේ ධර්මයේ මෙන්න මේකයි ඕක නෙමෙයි කියලා කිව්වොත් එහෙම කෙලින්ම ධර්මයේ අධර්මයේ කිරීමේ අරමහන නිවන කියන්නේ මෙතන කියලා අද කිව්වනම් එහෙම බෞද්ධයෙක් වශයෙන් ඉඳලා බෞද්ධයෙක් හැටියට වෙන්නේ ඉඳලා ධර්මයේ අධර්මයේ කිරීමේ භාවයේ වතුර වෙන අරක පිළිදෙනවා අර අර කාලාම එතකොට ආවේ තිබුණේ නෑ අන්න ඒකයි කියන්නේ එදා විද්‍යාමානව තිබුණේ නෑ එදා යා යන්න හේතුවක් තිබුණේ කැපුවේ නෑ ධර්මයක් කපන්න හේතුවක් නමුත් අද ධර්මයේ කපනවා වටිනා බුදු අති දුර්ලභ බුද්ධහම කපා ගමනවා තමන්ගේ වතේ ඒක බයමකයි නිවන නොවන දෙයක් නිවන හැටියට පෙන්වනවා නම් ඔහු දෘෂ්ටිගත වෙලා ලෝකයා දෘෂ්ටිගත කරනවා දෘෂ්ටානුගතියට දානවා පව් නොවන දෙයක් පව් හැටියට පෙන්වුවෝ පව් දෙයක් පව් නොවන හැටියට පෙන්වුවෝ මේ බුද්ධහම තුලයි යෝග තියෙන්නේ කිව්වොත්. ධර්මය අධර්මය කිරීමේ පාපයට වැටෙනවා. අර කිව්ව පාපයට වැඩි එකක් වෙනවා ධර්මය අධර්මය කිරීමේ පාපේ. අන්න ඒකයි භයානක. අන්න ඒකයි කියන්නේ. ඉතින් මේ කියපු එකේ නෙමෙයි මේ පව් තියෙන්නේ. කියපු එකට වැඩි පව් වෙනවා ධර්මය අධර්මය කිරීමේ පාපේ. ඉතින් හරිම භයානකයි ධර්මය අධර්මය වුනේ. නිවනට පිටපු ධර්මයෙන් නිවන් නොදැකගෙන බණ කියන්න එපා කියන්නේ ඕකයි. නිවන තේරුම් ගන්න වෙන බණ කියන්න බෑ. දැන් අපිට හොඳට පැහැදිලිව පේනවනේ. පංචස්කන්ධය දුක්ඛස්කන්ධයක් නිවන කියලා පෙන්වනවා නම් යම් කෙනෙක් කොච්චර මේ පොත් ලිව්ව කෙනෙක් සාමාන්‍යයෙන් කිව්වන කවුද තමයි ආයෙත් කියන්නේ ඉතින් ඒක තමයි ඉන්නේ ආටි ප්‍රථම අධ්‍යයනයවත් නොපත් කෙනේ බණ කියන්නේ එක අපවාද ලබන සූත්‍රය කියන්නේ ඒක තව බුද්ධ කාලේ යාමනේ ඥාන වාස්තු වැඩි දියුණු කරන්නේ මූලික වශයෙන් තමන්ගේ වැඩේ කරගත්ත රාතන් වහන්සේලා වැඩ හිටපු කාලේ නම් රාතන් වහන්සේලා තමයි යව්වේ ඒක මගේ දෙන්නේ කියන්න යන්න එපා. ගිහිලා නම් මුලේ යහපත් නැද්ද යහපත් අගේ යහපත් අර්ථහත් වෙන්ජන තමයි සර්වාකාරයෙන් පරිපූර්ණ සාසන බ්‍රහ්මචර්යාව ලෝකෙට දේශනා කරන්න කියලා ඇවිත් අරිහත් වුණා කියලා. නෑ බණ කියලා තියෙනවා. දැන් ආනන්ද හැමතුර සෝවාන් ඵලයට පත් වෙලා ඉන්න ධර්ම දේශනා කරියේ ධර්ම භාණ්ඩාකාරිකවනේ. ධර්ම සංගායනාට ඉන්නටනේ අරිහතුනේ. ඊට මෙහායිටි බුදුරන් වහන්සේ වැඩ ඉනකම සෝතාපන්න පුද්ගලෙක්. නමුත් වැඩි හරිය බණ හදින ආනන්ද හැමතුරන්නේ. සෝතාපන්න කෙනා දැකලා තියෙන කෙනෙක්. දැක්ක කෙනාගේ බොරු කියවෙන්නේ නෑ. අන්න ඒකයි. එහෙනම් අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා දුක්ඛ දෙයක් සුඛයි කියලා අනාත්ම දෙයක් අත්යි කියලා. මේක කියවෙන්නේ නැහැ කවදාවත්. නෑ ඒක හරි. ඒ කියන්නේ ඒ ඒ බුද්ධලින්ගේ හැටියටනේ. දැන් ආනන්ද හාමුදුරුවන්ගේ ධර්ම දේශනා බොහෝ වෑගේ හිත පහදවනවා. වචනමාලාවත් හිත පහදවනවා. සාමාන්‍ය මට්ටමේ ඉන්න පිටසක් හිත පැහැදෙනවා. ඒ නමුත් ආනන්ද හාමුදුරන්ගේ ඒ කාලේ ගතිය තිබුණේ ඒ අය සමගමයි වාසය. ඉතින් ඒතකොට මේ මහා කාශ්‍යප හාමුදුරහනවා. මේ කොල්ලට සවස්. තේරෙන්නේ නැද්ද? සමාජය අසුරු කරන හැටි. කොල්ලා කියන වචනේ කතා කරනවා. ඉතින් ඒ වෙලාව ආනන්ද හාමුදුරන් ඉතින් ඇවත් මේ මේ ඇවත් මේ මහා කාශ්‍යප මෙයනි මගේ කෙසුත් ඇහිලා. ඇයි මට කොළු ආදීන් කතා කරන්නේ? ඇයි මට එහෙම අපවාද කළා කතා කරන්න කියලා අහනවා. කොළු වැඩ කරනකොට වෙන මොකක් කියන්නේ? මේ කොළු වැඩ කරන මිනිස්සු ආශ්‍රය කරන්නේ මේ පැත්තේ ගිහිල්ලා දැන් ඒගොල්ලෝ කතා බහ කරගෙන ඉන්නකොට මම කොල්ලා ගැන වෙන මොකක්ද කියන්නේ ඔබට? මෙහෙම කරන එකම පෙන්නවා දහම් හේතුව මේ මේ පෙන්නවා නිග්‍රහයක් කළා. කොල්ලෝ වගේ වැඩ කරන්න එපා. දැන් අදත් අපේ හාමුදුරුවෝින් හොඳට දැනුම් තේරුම් තියෙන අය. කොල්ලෝ ආශ්‍රය කොළු වැඩ කරන්නේ. ඉතින් අන්න ඒ වගේ ඉතින් ආනන්ද හාමුදුරුවගේ තිබ්බ සීස ඒකයි. ඒ සිව්පිරිස බෑ අරිහත්ත්වයට පත් වුණාට පස්සේ ඒක නැති නෑ. නමුත් එතකන් තිබුණනේ. මේ දා සාසනය තුලින් නරා තිබුණේ ඒකයි. ඔව් නෑ මෙහෙමයි මාර්ගඵල වලින් අරිහත් වෙන්නේ නැතුව තිබුණේ සෝතාපන්න නෑ කියලා දෙනක විග්‍රහ කරන්නේ නෑනේ ධර්මාවබෝධයක් ලබා ගත්තට පස්සේ එයා සෝතාපන්නයෙක් වෙනවා. දැන් සෝතාපන්නයෙක් වෙලාමයි බොහෝ අය මහාන වුනේ. ධර්මාවබෝධය කියන වචනේ තියෙන සෝතාපන්නයෙක් ඵලය. දැන් බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා මෙහෙම දෙයක්. භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ විද්‍යාතරණ සම්පන්න වූ ආදි වශයෙන් නව මහා ගුණ කියලා. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. අති දුර්ලභව. උන්වහන්සේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථසහිත, ව්‍යංජන සහිත සර්වාකාරයෙන් පරිපූර්ණ සාසන බ්‍රහ්මචර්යාව ලෝකේ දේශනා කරනවා. සදහවක් පෙළ පුත්‍රයෙක් ওই ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරනවා. ඔහු නිගමනයක් කරගන්නවා. මමත් කවදා හරි ලියව් අහසක් වැනි ඒ වගේ මේ මේ ලියව් හග්ගෙඩියක් වැනි නිදහස් අහසක් වැනි මේ පැවිද්ද සාසන මාර්ගයේ හරියාකාරව පූර්ණේ කරන්න හොඳම පරිසරය. මේ ගිහි ජීවිතයේ බාධා සහිතයි. මමත් කවදා හරි මහාන වෙන්න ඕනේ පැවිද්දට යන්න ඕනේ කියලා අදහසක් ඇති කරගන්නවා. ඔහු පසු කාලයක ගොඩාව මහතු නෑදෑ පිරිස අත්හැරලා අමතර පිරිස අත්හැරලා මේ දේපොළ ආදී අත්හැරලා මිලමුදල් ආදී අතුරු කරපු ගිහිවත් සම්පත් අත්හැරලා. මේ වතර සිවුරකුත් මේ ඒ වගේම මේ දානීය සඳහා මේ පාත්‍රයකුත් මේ අරගෙන අනගාരിക ශාසනය පැවිද්දට යනවා. දැන් චුල්ල නෙමෙයි සෝතාපන්න වෙලානේ පළවෙනි බණහනකොට. අර ගිහියා කාලේ මේකනේ අර තීරණය ආවේ මම මේ ශාසනය මේක පූර්ණ කරගන්න ඕනේ මේ නිදහසටපත් වෙන්න ඕනේ මේ නිදහස සුවේ ලබා ගන්න මේ ගිහි ජීවිතේ කම්කටොල සහිතයි මට ලැබිච්ච කාලෙක මම ඔක්කොම දාලි වෙලා මහාන වෙන්න ඔය අදහස එනකොට සෝවාන්. ඒකයි. අන්න ඒකයි කියන්නේ. අල්ලගන්න දෙයක් නැහැ. අල්ලගන්න දෙයක් නැහැ. ලෝකේ අල්ල මොනවද අල්ලගන්නේ? යාරින් කටින් කොහොමද ඒ වචන පිට වෙන්නේ? පිට වෙන්නේ විදිහක් නෑ. ඔව් අරක හොඳයි මේක හොඳයි කියලා අල්ලගන්න එකක් නෑ. ඔව්. අන්න ඒකයි. මේතර මොන જાතිය සාස්ත්‍රෝලේ කිව්වත් යදින් ලෞකික එකක්. අන්න ඒක කුසල දීලේ වැඩින්නේ. මේතර යාත් එතන පටන් ගෙනම අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර ලෝකේ මට අල්ලන්න දෙයක් නෑ තීරණය ඇවිදින් ඉවරයි. ඒ ඉතින් නිසා කටයුතු කරන්න. අන්නේ උටයි. ඔක්කොම ටික වැඩි නවතන. ඉතින් ඒකයි. දැන් එහෙම කෙනෙක් තමයි මහතිව හාමුදුරුවෝ. ওই අවස්ථාවට එනකොට ඒ ඵලෙ විඳිනවා. ඒ ඵලෙ හිටියද. අරිහත් ඵලෙ නැති නිසා තමයි බය බය වීමට හේතුව ඒකයි. ඔව්. නෑ නෑ නෑ. ප්‍රඥා විමුක්ත කියන අයට බෑ. ඔබතෝ විමුක්ත කියන අයගෙත් අවිඥා බල ලැබුවාට පුළුවන්. අවිඥා බල තියෙන්න ඕන. ධානය තිබුණත් බෑ. නැති විද්‍යාලාභී රහතන් වහන්සේලා වෙලා ඉන්නවා අය. අවිඥාලාභී රහතන් වහන්සේලාට අවිඥා පෙන්වන්න පුළුවන්. සීවිලි හිඹියාපත් මහ රහතන් වහන්සේලා ධර්ම විග්‍රහ කරන්න පුළුවන්. ඒ කියන එකට යනවා එහෙම. මේ බ්‍රහ්ම දීපුවායේ මේ අර ගිය කට්ටියක් ඉන්නවද දන්නේ නැහැ නේද? මේ වස බීපු අයට ආත්මයක් නෑ කියන්නේ ඇයි කියලා එකක් අහලා තියෙනවා. ඒක අපේ කට්ටිය අපේ එකක්ද නැතුව. ඒගොල්ලෝ එක නේද? දැන් අපි තවත් නෑ නේ තියෙන්නේ. මේ අසාධාරණ අයුරින් දීපල බෙදා දීමට හවුල් වූ එක ස්වාමීන් වහන්සේ නමක් ගැන එහෙම කියන කතාවක් ගැන තියෙන එක. ඒක මෙහි අපේ එකක්ද? ඒගොල්ලෝ දීපු එකක් නේද? මේකද? මේකක් නම් කියන්නේ මොකද? භාවිත දැන් මේකයි වෙලා තියෙන්නේ දැන් මෙතෙන්දී දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන් වහන්සේ නමක් විසින් කරන යම්කිසි අඩුවක් තියෙනවා නම් මොන දෙයක හරි. සියල්ලෙන්ම ඒකයි කියලාම ඉන්න බෑ. ඒ දෙයින් ඔහු අපවාද ලැබිය යුතුයි. යම් යම් වරදක් කළොත් භික්ෂුවක් හෝ භික්ෂුවක් ඒ භික්ෂුන් වහන්සේ එයින් අපවාද ලැබිය යුතුයි. සියල්ලෙන් නෙමෙයි. නැත්නම් අපිට පුරුදු වෙලා තියෙන එක දෙයකින් අඩුපාඩුවක් දැක්ක ගමන් සියල්ලෙන්ම ඒක මනින්ද. දැන් මෙහෙම සිද්ධියක් වෙනවා. දැන් මෙහෙම හිතා ගන්නකෝ දැන්. අසාධාරණ අයුරින් දීපල බෙදා දීමට හවුල් වූ එක් ස්වාමීන් වහන්සේ නමක්. දැන් මේ දීපල බෙදා දීමේ වැඩි වාසිය තින්නේ මට නම්. මම උන්වහන්සේ මොකක් ගැන කියන්නේ? නෑ සාධාරණ අයුරින් දීපල බෙදා දෙන සීලවන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේ. වෙනස නැද්ද බලන්න? දැන් මේකේ සම්පූර්ණ අපි දකින්න තියෙන දේ තමයි මෙයා අපිට ඉරෙහිව හිටපු කෙනෙක් වෙන ඉඳාම මේක මෙලිය වෙන්නේ. එතකොට මෙතන අපිට හොඳට පේනවා මේක Tamanට ලාභ නැති නිසා තමයි උන්වහන්සේ අසාධාරණයි කියන එක අපිට නිගමනය වුණේ. වෙන්න පුළුවන් අසාධාරණයි කියනවා නෙමෙයි. අසාධාරණයි කියන්නේ අන්න එහෙමයි ඔකේ තියෙන ප්‍රශ්නේ. ඔව් දැන් අපි හිතමුකෝ දැන් අපේ දුප්පත් ගෙදරක ඉන්නවා ළමයි ටිකක්. දැන් පන්සලේ ඉන්න හාමුදුරුවෝ ඇවිදිලා වෙලා හිටන් ඒ ගෙදර මම තෝරාගත්තා උඹලගේ දුප්පත්කම නිසා මේ ළමයට ශිෂ්‍යත්වයක් වශයෙන් අපි මුදල් හම්බ කරලා මේ ළමයට මාසෙකට රුපියල් 5000 ගන්න ඉගෙනීමට වියදම් කරන්නේ. දැන් හාමුදුරුවෝ ගැන මොකද කියන්නේ? අනේ ගමට හැදි ආපු හොඳම හාමුදුරුවෝ. ගමේ ඒ අම්මා තාත්තා හරි ඒකින් කට්ටිය කියන්නේ නැද්ද? බලන්න කොච්චර ගමට සේවයක් කරනවද කියලා. දැන් අපිට කොච්චර සාහනයක් සලසලා දුන්නාද? දැන් අපිට ඇත්ත වශයෙන්ම ළමයට උගන්න ගන්න විදියක් නැහැ. හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයා හාමුදුරුවෝ අත දුන්න හින්දා තමයි අපේ ළමයා විශ්වවිද්‍යාලෙට යනකම් ඉගෙන ගත්තේ. දැන් ඉතින් හාමුදුරනේ පණ දෙන්නේ නැද්ද? දැන් හාමුදුරුවෝ සීලවන්තයි කියන්නේ නැද්ද? නැව හාමුදුරුවෝ බහැලා තියෙන්නේ මොකේද? අනේ හාමුදුරනේ දුසිල් කන්න නොකර ඔබ වහන්සේ නිවන් දකින්න වැඩ කරගන්න මේ අපේ ළමයින්ට මේ සිත් හත් දෙන්න ඔබ වහන්සේ යන්න ඕනේ නැහැ. ඔය මිනිස්සු බලාගනි. එහෙමත් තියනවා. අපිට ඒ වෙලාවේ එහෙම කියන්නේ. හැබැයි ඕක බලයින් අල්ලපු වැඩි ඉන්නේ වෛරක්කාරයා හිතත් එහෙම රුම්කේ කියලා. ඕන් හාමුදුරුවෝ වැඩද? ගහක් ගන්න එක එක පැටවුන් උගන්නනවා. ඔය පැටව අපි දන්නේ අපි දන්නවා පැටියා කායිද කියලා. කියන්නේ. ওই ටිකේ තපවත් දෙන්න හාමුදුරුවන්. ඒ මොකද? පැටියා හාමුදුරුවන්ගෙන් නෙමෙයි අර මිනිස්සුගේ තියෙන ඉරිසියාවට පරිගන්න කියන කතාව. දැන් මෙහෙම දේවල් මේ ලෝකේ තියෙන්නේ. මේ ඇලෙන ගැටෙන මුලා වෙන ලෝකෙ මේ ලෞකික සම්පත් පස්සේ තරං තරං කරනවා නම් පොර කනවා නම් ඕවා ගොඩනගා ගන්න දඟලනවා නම් මේවා ඔක්කොම මේ ලෞකික මිනිසුන්ගේ වැඩ පිළිවෙල. ඕක ගෝචර වෙනවාම ඕක වළක්වන්න බෑ. පැත්තක් ප්‍රාන්තා කරනවා පැත්තක් නිඳා කරනවා. ඒක හරි. හැබැයි මුන්න හතරේ එක දවසක් හරි. අනේ මේ මොනවා කළත් වැඩක් නෑ. මේව හරයක් ඇති ඒවා නෙමෙයි. මේ මොනවා කිව්වත් මේ නිවන මිස. ඔක්කොම අත්හැරීමේදී කෙලවර කර දාන හැනසුම මිසක්. මේවා එකක්වත් වැඩක් නැහැ මේ එක එකනා පරලෝක නිසා මාත් මේවට පැටලලා මේ උපාසකවරු මේ ඔක්කොම කට්ටිය දැන් අලුත් සංවිධාන හදාගෙන බේරෙන්න බෑ මටත් මේ පන්සලේ ඉන්න නැහැ දැන් මේ මටත් එදී මේ අපවාද කරනවා ඒවට ගියොත් මටත් ඒ යන්න වෙලා තියෙනවා මොන කර්මයක්ද මේ ඉතින් මොනව කරන්නද මාත් යනවා ওই යාතිය කීකේ සමන් වැඩි කරගත්තොත් අපි දන්නවද දැන් හාමුදුරු මෙහි ඇවිල්ලා තිනවා ලෞකික බලවේගයන්ට ගෝචර වෙලා හැබැයි හාමුදුරගේ නිගමනයක් එනවා මේවා බොරු මේවා වැඩක් නැහැ මං කවදා හරි මේක අත්හරින්න දැන වැඩ කරගන්න ඕන දැන් ඔතන ඉන්නකොට හාමුදුරගේ මානසිකත්වයයි අපි දකිනවා දැන් එක අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ ළඟට ආව එක්තරා මිනිසෙක් ඇවිදලා කියනවා ඒකෙන් අහනවා මානවකේ ඔබේ කුලේ අය දන්නේ දාන එහෙම දෙනවද ස්වාමීන් වහන්සේ අපි කරනවා දෙනවා කොහොමයිද සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේලා තමයි මම දන් දෙන්නේ ඒ කියන්නේ කොහොමද ඒ හොයාගත්තේ අරණ්‍ය ගතව ඉන්න පින්ඩ පාතේ දරන පාංශු කුල සිවුරු දරන මේ මේ විදිහේ වික්ෂුන් වහන්සේලා ඉන්නවනේ මම එයාට තමයි දන් දෙන්නේ මේ බුදුරණන් වහන්සේ යනවා ඉතින් මානවකයේ මේ රන්හිදී මිල මුදල් පරිහරණය කරමින් ගේදොල ගේදොර කෙත්වතු ඉඩකඩම් පරිහරණය කරමින් අමුසරුවන් පෝෂණය කරමින් මේ ගිහි සම්පත්තිය කියලා තුල ඉඳගෙන ගත කරන ඔබලා කොහොමද භික්ෂුවගේ සිල් දුසිල් හඳුනන්නේ? ඔබට දකින්න පුළුවන් දේ. අරන්නේ ජීවත් වෙන්න. පින්ඳ පාතිය කරගෙන ඉන්න. පාංශු කුල හිවුරු දරන. සමහර අසත්පුරුෂ භික්ෂුන් ඉන්නවා. අතුර කුණු වෙලා. මෙහෙමයි ඉන්නවා අරන්නේ වල. ඒ වගේම පන්සලේ ඉන්නවා. පට සිවුරු දරනවා. අනික අය දෙන දාණයෙන් ජීවත් වෙන්න. සුඛෝභෝගී ජීවිත ගත කරන්න. අභ්‍යන්තරයේ පිරිසිදු වෙලා ඉන්න භික්ෂුන් ඉන්නවා නාගර නාරික නාගරිකව. මේක මම දකිනවා. ඉතින් ඔබ කොහොමද ඔයද ඔබට පේන ක්‍රමේ? සීල් දුහිල්ලත් භික්ෂුන් තෝරන්නේ. එදා මානවකයේ සංඝයා විසා දන් දෙන්න. මම සංඝයාට දන් දුන්නා කියලා පැහැදිලි මෙති කරගන්න. සංඝයා විසා චිත්ත ප්‍රසාදයෙන් දන් දෙනකොට ඒ හේතුවෙන් මාර්ගය වඩා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබ විශ්වම සිල්දු සිල් හොයන්නේ නැතුව සංඝයා විසාදින චිත්ත ප්‍රහාදය ඇති කරගන්න. දැන් ඉතින් මේක ලොකු වෙනසක් තියෙනවා. අන්තිමට කහනූල වැඳගත කාසාව කණ්ඩකේ රණකුල සායක දාන දෙන්න අයිතියක් තියෙනවා කියලා බුදුරණන් ආහතේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දැන් සිල්දු සිල් බලන කිව්වොත් ඒ කාසාව කණ්ඩකේ කවුද? සිවුර පලාතකවත් නැහැ. පූර්ණ නූලක් දාගෙන ඉන්නවා කරේ කහපාර ගාගෙන. ඔච්චරයි සංඝයාගේ මිත්‍රවන් ලිංගයේ තියෙන්නේ සිවුර වෙනුවට. සංකේතය ඔච්චරයි. ලෝකේ තියාගෙන ගෙවල් දොරවල් හදාගෙන අමුදරුවන් පෝෂණය කරගෙන ඉඩ කඩම් වවාගෙන රැකියාව සකසා කරගෙන ජීවත් වෙනවා. ඔක්කොම ගෑවිලා ඉන්නේ. නමුත් අන්තිමට බලනකොට සංඝ සම්මතිය අන්තිම කෙලවර කාසාවකට ගිහින් තවත් ඉවර නැහැ. සංඝ පරපුරේ කෙලවර ඉන්නවා. සංඝ දක්ෂිනාව ඒකත් අන්න සංඝකත දක්ෂිනාවට ඒ අය කැඳවලා එක සංඝ දක්ෂිනාව දුන්න දාට. ඒ දානියත් අප්‍රමාණ අනිසංසයෙන් යුක්තයි කියලා පෙන්නනවා. සංඝයාට හිමි. දැන් ඒතර අපි කවුද මේ කොහොමද සිල්තු සිල්තු කරන්නේ ලෝකෙ? අපි කොහොමද විචිනේ කරන්නේ? එක්තරා ස්ත්‍රියක් තමන්ගේ පියා සහ සුළු පියා මේ දෙන්න ජීවත් වෙලා ඉන්නකොට එයාගේ පියා එකෙක් මොකද කරන්නේ කාම කාම ලෝකයේ අමුත ජීවිතය තුළ ගත කරමින් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නේ අර හිටපු එක පියෙක් එයා වෙනම කුටියක් හදාගෙන බ්‍රහ්මචාරීව ඒක ජීවත් වෙනවා ඔහොම ජීවත් වෙලා මේ කුටියේ ජීවත් වෙලා හිටන් බොහොම සීලවන්තව හිටපු එක නමලා අර ස්ත්‍රිය බුදුන් වහන්සේ කියන ස්වාමීනි අපේ සුළු පියා මලා ඉතින් එයාගේ උපත කොහොමද? භවයේ මොකද කොහොමද උපත කොහොමද? සකෘදාගාමි සත්ත්වතෙමේ තවතිසා දිව්‍ය ලෝකෙ උපන්නා කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා. කොහොම ටික දවසක් ඉන්නවා ගෙදර හිටපු එකනත් මලා. අර අබුසැමියන් වශයෙන් ගෙදර ගිහි ජීවිතය ගත කරපු එකන අර වගේ දේවල් කරගෙන හිටියේ නෑ. අර තිල්පද රැකෙත් නෑ. එයාත් මලා. එයාගේ ජීවිතේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා වන්දරලා කියලා කි බුදුරණන් වහන්සේ ස්වාමීනි අපේ ගෙදර හිටපු පියත් මලා. එයා කොහෙද? උපත් වූ. සකෘදාගාමි සත්ත්වතෙමේ තවතිසා දිව්‍ය ලෝකෙ උපන්නා. ඔය උත්තරේම දුන්නා. බුදුම ගිලියක්. දැන් ගෙදර මේ අබුධැමියන් වශයෙන් ඉඳගෙන මේ ගෙයි තියෙන ඔක්කොම වැඩ කරේ හිටපු මොන සීලයක් වන්නතු හිටපු වෙන්නේ මැරලා ගිහින් තවසාදී විලෝක වෙනවා. සකෘදාගාමී සත්‍යයේ තවසාදී විලෝක කියනවා. මේ සීලවන්තව ගුණවන්තව කුටියක් හදාන්නේ වෙංගලා බ්‍රහ්මචාරී ජීවත් වෙච්ච එක නා මැරලා ගියාම සකෘදාගාමී සත්‍යයේ විත් තවසාදී විලෝක. මේ අමුතු යදී උපතන්නේ. ආනන්ද හාමුදුරේක මේක කියලා ගැණියන්න කියලා. ආනන්ද හාමුදුරේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මගේ මේ ශාසනයේ මෙච්චර නැනනෝ නැති සැරියුත් මොගලන් දෙනවරා තෝරා ගන්න බැරි ප්‍රශ්නෙට පිළිතුරක්. ඔය මෝඩ අන්ත මෝඩ ගෑණියා කොහොම තෝරාගන්නේ? ඒ ගෑණි කොහොමද ඔකට පිළිතුර ගන්න? ඔය ප්‍රශ්නෙට පිළිතුර හොයන්න ගියොත් මේ සැරියුත් මොගලන් දෙනවටත් බෑ. ඔක ਸਰවඥ ගෝචරයි. ਸਰවඥ ගෝචර තීරණයක් කොහොමද මෝඩ ගෑණියක් ගන්න? මෝඩකම කියන කතාව. ඒක වෙන්නේ හේතු ක්‍රමයක් තියෙනවා හේතුඵලයක් තියෙනවා මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ තියෙනවා ඉන්ද්‍රිය නානත්වය කියලා එකක්. සමහර කෙනෙක්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිකයි. සමහර කෙනෙක්ගේ වීරිය ඉන්ද්‍රිය අධිකයි. සමහර කෙනෙක්ගේ සති ඉන්ද්‍රිය. සමහර කෙනෙක්ගේ සමාධි ඉන්ද්‍රිය. සමහර කෙනෙක්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය. දැන් gedara හිටපු බුද්ධිලාගේ ප්‍රඥා ඉන්ද්‍රිය අධිකයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඒවා දෙවෙනි. අර වෙන් වෙලා බ්‍රහ්මචාරීව කුටිය හිටපු එකනගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිකයි. ප්‍රඥා ඉන්ද්‍රිය මොටයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික කෙනා සිල්වත් අරහක ඉඳලා නම් මේ වැටි වැටිච්ච මට්ටමේ සද්ධාවෙන් මේ සකුදාගාමි වෙලා දෙවලෝට ගියා. අර ගෙදර හිටපු එක නා සිල්වත් එකක් නෑ නම ප්‍රඥා ඉන්ද්‍රිය ඊට වඩා මහ බලවත් නිසා. ප්‍රඥා ඉන්ද්‍රිය තීක්ෂණ ඥානය තුලින් යාම වැරලා ගිහලා යත් එදින්ට ගියා. උපදේදි ගතිය සමාන වුණා. සද්ධා ඉන්ද්‍රිය වැටි නිසා අර මේ මොන ශික්ෂාවක් අරගෙන ගෙදර හිටපු එක නාත් අර සමාන වුණා. ප්‍රඥා ඉන්ද්‍රිය නැති නිසා අර කුටිය හිටපු එක නා මේ සමාන වුණා. ලෝකයට වෙන්නේ නෑ මේක. ලෝකයට වෙනවා එකනේ සීලවන්තව ගුණවන්තව ගත කළා. අනික එකනා මේ සාමාන්‍ය කිසි ජීවිතයක් ගත කරනවා. කොහොමද දෙන්නට සමාන උපත්ති එන කියලා ලෝකයම අයිනවා. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා කියක් පුද්ගල විවේචනයේට යන්න එපා. මොකද හේතුව පුද්ගල විවේචනයක් කරන්න දක්ෂ කෙනෙක් ඉන්නවා නම් මා හෝ මා වෙන්නේ මිස තව කෙනෙක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ සමග ඉන්න බුදුරජාණන් වහන්සේ අසම තමයි බුදුරු. පුද්ගල පුද්ගලයේ විවේචනය කරනවා නම් බුදුරජාණන් වහන්සේ පමණයි. මොකද අනිකෙනෙකුට පුද්ගල විවේචනයේ කරුණ නැහැ. පේන කරුණ ඇත්ත නෙමෙයි. විවිධාකාරයෙන් පේනවා. නමුත් අද ලෝකයේ අර වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? විවිධාකාරයෙන් පේන අර පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයේ තුලින් කරුණු අරගෙන. මෙයා සිල්, මෙයා දුසිල් කියලා මයින්ඩ් පුරුදු වෙලා තියෙනවා. මේක හරි භයානකයි. එනිසා වෙන්නවා පුද්ගලික විවේචන සම්පූර්ණ නැවත තමන් වැඩි කරගන්න. ඒ පුද්ගලික විවේචනය කරනවා නම් මා හෝ මා වෙන්නේ කරන්න කරන්න බෑ තව කෙනෙකුට. මම සරියුත්ම කරන් දෙනවා පුද්ගලික විවේචනය කළේ නෑ. කරන්න බෑ. බුදුරන් වහන්සේ පෙන්වු දෙයක් විතරයි අවංකව පෙන්වන්නේ. ඒ කියන්නේ ප්‍රාර්ථනා ඡාය වෙන්න පුළුවන් නේද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම දැකලා තියෙනවා සමහර පුද්ගලයෝ බොහොම සීලවන්තව ගුණවන්තව ගත කරනවා. ඒ පුද්ගලයන් පිළිබඳ මොහු සීලවන්තයි ගුණවන්තයි කියලා ප්‍රචාරයක් ලැබෙනවා. පසු කාලයක මම වල්නවරු අපායේ. මොකද වෙලා තියෙන්නේ? ඊ අවස්ථාවේ තිබෙන ස්වභාවය තුළින් ඔහුගේ මතුවලා පෙන්නලා තිබුණාද? ඒක වෙනස් වෙන්න පුළුවන්. මේ පුදත්යන් ස්වභාවය යන්නේ එහෙම එකක්. මම දැකලා තියෙනවා මේ නොයේ කාවැඩ කරගෙන අසාධාරණ කරන ජීවත් වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. ඔහුගේ උපත බලන්න ඔහු දෙව්ලෝ. මොකද වෙලා තියෙන්නේ? ප්‍රඥාධික බුද්ධිලා එක දවසක් බනහලට යථාර්ථය තෝරාගෙන හද නැතුව ඉන්නවා. ඔය ඉදිනදා ජීවිතය තුළ සාමාන්‍ය ජීවිතය ගත කරමින් ඉන්නේ. සීල ගුණයක් ලෝකේ හැර පෙන්නේ නැහැ. හැබැයි ප්‍රඥාව තුළින් ඔහු මෝරලා තියෙනවා. මේව හරයක් නැහැ. අසාර ලෝකේ මොනවල්ලන්නද? අන්න ඒ වගේ. අන්න ඒකයි කියන්නේ. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? මේ ප්‍රඥාවේ ලැබෙනා වූ තීරණය ආධ්‍යාත්මිකයි. මේක ලෝකයට පිටින් නැහැ සංවරත්වයේ අභ්‍යන්තරේ තියෙනවා. ඒක පිටින් හොයන්න බෑ. දැන් සමහර කෙනෙක් ඉන්නවා. මම නම් අයුක්තියක් අසාධාරණයක් මගේ ජීවිතය සඳහාවත් කරන්නේ අපිට එහෙම හරයක් නැහැ. හැබැයි ඒ කියන පුතියා සිල් සමාදන් වෙන්න යන්නේ නැතුව සාමාන්‍ය ගෙදරක ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා හතර පොයේ සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක්. හැබැයි එයාට ඒ කියන සත්‍ය නෑ. නමුත් එයා මේකේ වටිනාකම අහලා සිල් සමාදන් වුණාම දෙවිලෝ යනවා කියලා අහලා හරි එයා ඒ වැඩේ කරගෙන යනවා. දැන් ඔය වෙලාවේදී මොකද කරන්නේ? යම් කිසි නැති බැරි මිනිහෙක් ඇවිදලා මොනවා හරි හිඟන්නේ කොයි මිනිහෙක් ඇවිදිලා. බලපන් කෝටි ගාණක් වටින ගලක් උට අහුවෙලා. මේ ලාස්සන ගලක් තිබුණා මොකක්ද දන්නේ මම මේ හොයාගෙන අහුලා ගත්තා. පාරේ තිබිලා. දැන් මැණික් එහෙම අඳුරන අර උපාසක මහත්තයා හතර පොලේ සිල් ගන්න එක නා. එයා දකිනවා මේ මැණික් ගල තියෙනවා මොකද? දැන් මොකද කරන්නේ? කල්පනා කරනවා ඉල්ලනවා බෑ බෑ මේක වටිනවා දෙහිම දෙන්න බෑ තියා ඉන්නවා කොහෙද යන්නේ යන්නේ අද මේ මොන හරි කාලා බිලා හිටහම මෙහි ඔය ඔය යන්න එපා අරගෙන මේ හොරු ඉන්න අර මුන් ඉන්න ඔක දැක්කොත් එහෙම ගනි මොනවා හරි මට කරලා දෙන්න අපි. දැන් කල්පනා කළා මේක කරේ බෙල්ල මිරි කරලා අරගල ගන්න පුළුවන් අරවල් කියන්නේ. අවස්ථාව එනකන් එයා සීලවන්තයි. අන්න ඒක. තව මිනිස්සු කියන සීල් සමාදන් වෙන්නේ නැහැ මොකුත් නැහැ. නමුත් එයා දන්නා මේ ධර්මය අහලා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ මොන මොන සාරත්වයක්ද? මට නම් මේ කන්න මොන හරි තිබුණොත් ඇති. මට ওই සීල් ගන්න මට වට යන්න බෑ. මම මේ මොන හරි කරන ජීවත් වෙලා ඉන්නවා. මට මේ යම් ජීවත් වෙන මට ඒ ඇති. මට වැඩක් නැහැ අසාධාරණ කරලා. ඒ මිනිහා ළඟට තර මිනිස්සයා යනවා. මොකද ඕක වැණිකක් බං ඉතින් ඔය ඉතින් උඹට ඕනකම තියෙනවා නම් ඕක විකුණ ගන්න ඕන නම් ගැළපෙන දේ මෙහෙම කරගන්න ඉතින් මෙහා ඉතින් එයා ඒක අමරලා ගන්න බලාපොරොත්තු වෙන අදහසක් ඉන්නේ නැහැ දැන් මේ දින බැලුවොත් එහෙනම් ලෝකයා මොකක්ද දකින්නේ කවදාවත් අර හතර පොයිට සිල් ගන්න උපාසක මහත්තයා කොහොමද ඕක කරන්නේ ඔය හිඟන නිකන් මැරෙන්නේ නැති මොක හරි වෙන්නේ නැති ඔවුන්ට කොයින මැනි ඔය බොරු කතා එක එක කර උපාසක මහත්තයා මඩ ගහන්නේ ඒකනේ බලන්නකෝ මම මිනිහ මරනවා. කවදාවත් කරනවද මේ හතර පොඩි සීල් ගන්න මම? ටික දවසක් යන මිනිහා කෝටිපතිය. එහෙම දේවල් ලෝකේ වෙනවා. ඉතින් ඒ නිසා මිනිසුන්ගේ ස්වභාවය මිනිසුන්ගේ මානසිකත්වයේ මයින්ඩ් මේ පේන දර්ශනේ බෑ. අපිට පේන එක දෙයක් අපිට පාඩු වුණා කියලා දැනගත්තොත් අපි මයින්නවා. එහෙම නැත්නම් අපිට පේන හැටියට මේ ධර්මානුකූලයි කියලා හිතලා අපි මයින්නවා. නමුත් අපේ මානසිකත්වයේ මේකට දක්ෂ නැහැ. මේ සදා බුදුරණන් වහන්සේ දේශනා කළේ මා හෝ මා වෙන්නේ හැරෙන්න පුද්ගලික විවේචනය කරන්න පුද්ගලික தත්ත්වය පරික්ෂා කරන්න දක්ෂයෙක් නැහැ. නිසා ඒ වැඩේට වහින්න එපා. යමක් යමක් නරක නම් මේ මේ හේතු මේක නරකයි කියලා කියන්න. යමක් යමක් හොඳ නම් මෙන්න මේ ආකාරයෙන් මේක හොඳයි කියලා කියන්න. පුද්ගලයාගේ හොඳ නරක කියන්නේ එහෙමයි. මේ මේ ආකාරයෙන් කරන පුද්ගලයාගේ මේ මේ ආකාරයෙන් මේ වැඩේ නරකයි. පුද්ගලයා මම දන්නේ ඒ පුද්ගලයා මේ කරපු මේ වැඩේ නරකයි. හොඳ කෙනෙක් වශයෙන් හොඳ වැඩක් කළොත් මේ පුද්ගලයා මේ මේ ආකාරයෙන් හොඳ වැඩක් කළා. ඒ පුද්ගලයාගේ හොඳ නරක මම දා එයා මේ කරපු වැඩේ හොඳයි. අන්න එහෙම කියන්නේ. ඒක ඉක්මවන්න එපා. මමත් මේ මයින්ඩ් බෑ. ඒකයි කාරණේ. දැන් මේ වගේ අවස්ථාවල් බලනකොට ඉතින් අපිට හංගාක් දුරට මෙහෙම දේවල් මේ තෝරගන්න බැරුව යනවා. මේ සිරිපාදේ ගැන විස්තරයක් එහෙම අහලා තින්නේ මේ නෙමෙයි නේද? ඈ ඔව් ඔව් ඒක මෙහෙම අපේ වැඩ දැන් හෝනියම් කරන දේවල් වල ඒවා සත්‍යතාවයක් තියනවාද කියන එකයි අහන්නේ දැන් මෙහෙම දෙයක් වගේ දකින්න ඕනේ මේ ලෝකයේහි අපි යම් යම් දේවල් කරනකොට අපි තුල නැගෙනවා හැම කෙනෙක්ගේම හිතක් ගානේ චිත්ත ශක්තියක් හිතන හිතන හිතවිල්ලක් ගන්න අනුකූල ශක්තියක් ලැබෙනවා. මේ අනුකූල ශක්තිය ලැබුණාට පස්සේ අනුකූල දේ කරා ගිහින් තමයි ඒක නවතින්නේ. දැන් පොඩි උපමාවක් කරන් බලමු මෙහෙට යන්න. අපි අර බැලුම් බෝලයක් අරගෙන අර හුණුවලු දාලා ඊයන්කොල කෑලි දාලා හදලා ඉඳන් අර බැලුම් බෝලෙට පැහැල්ලු වාතය පුරවන ක්‍රමයක් තියෙනවා. බැලුම් හදනවා උඩට. හරිද? දැන් අපි මේ බැලුම් බෝලේ මෙහෙම කරලා නූලක් ගැට ගහලා අපි මේක අතෑරියෝ. දාපු තැන තියෙයිද නැත්නම් විරදනක් කරලා යයිද? මේ බැලුම් බෝලේ ඉහළට ගිහිල්ලා සමාන තලයට ගියා සමාන තලයේ නවතිනවා. ඒ සමාන තලයේ මුඩට යන්නේත් නැහැ. ඒ සමාන තලයෙන් පහළට එන්නේත් නැහැ. ක්‍රියාත්මක වීම අක්‍රීය වෙන්නේ අවශ්‍ය තැනට ගිහිල්ලා එතන හිටලා. මෙන්න මේ වගේ මේ ලෝකේ අපි යමක් කරනකොට මේ හැම දෙයකම තියෙනවා. හොඳ පිහිටන නරක පිහිටන ද්‍රව්‍ය වස්තු. යහපත් දේවල් කළොත් යහපත් දේ යහපත් ද්‍රව්‍ය වස්තු වල පිහිටනවා. අයහපත් දේවල් කළොත් අයහපත් දේවල් අයහපත් ද්‍රව්‍ය වස්තු ඇසුරු කරගෙන පිහිටනවා. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හොඳ නරක මධ්‍යස්ථ කියන තුන් කොටසට අයිති දේවල් ආකර්ෂණ කරගන්න දෙයක් තමයි මේ ලෝකේ තියෙන්නේ. හොඳ නරක මධ්‍යස්ථ කියන මේ තුන් ආකාර දේවල් මේ ලෝකේ ඒ ඒ ද්‍රව්‍ය වස්තු කරා ආකර්ෂණය වෙනවා. අනුකූල වෙනවා. අපි හොඳ දෙයක් පිටකොළොත් ඒක මේ ලෝකේ සංකේතවත් වෙලා තියෙන හොඳ දේවල් කියලා යමක් තියෙනවා නේද? ඒව කරා ආකර්ෂණය වෙනවා. අපි නරක අදහස අපිට කොළොත් ඒ ශක්තිය ගිහිල්ලා. මේ නරක දේවල් කරා ආකර්ෂණයලා පිහිටනවා. මධ්‍යස්ථ දේවල් පිටකොලොත් මධ්‍යස්ථ දේවල් කරා ඒ ආකර්ෂණය පිහිටනවා. ඉතින් මේක තමයි මේ ශක්තිය විහිදලා පිහිටන ක්‍රමය. දැන් අපි හිතන්නකො මෙහෙම දෙයක්. අනේ පිට සිටුතුමා ජේතවනාරාමයේ පූජා කරන වෙලාවේදී ජේතවනාරාමයේ වැනි විමානයක් නැවුනේ සෞතිසා දිව්‍ය ලෝකේ. ඕක වෙන ලෝකයක මැවෙන්න තිබුණේ නැතේ. පෙරේත ලෝකේ එහෙම. දැන් දිව්‍ය විමානය පෙරේත ලෝකෙ මැවුණා කියොත් වෙනවද? වෙන්න හේතු නැහැ. දැන් දිව්‍ය ලෝකයක් දිව්‍ය ලෝකෙම වුණා. දිව්‍ය විමානයක් එතනම වුණා. මේ පෙරේත විමානයක් වැහින්න පුළුවන් පෙරේත ලෝකේ. ඒක දෙපොළක තියෙන්නේ. අනුකූල දේ අනුකූල තැන කරා ඇදිලා යනවා. අනුකූල ද්‍රව්‍ය වස්තු කරා ඒ ශක්තිය බැඳෙනවා. ඒක අපි ශාප කරන්න ගන්න යමක් තියෙනවා ඒකට ගන්නවා ඒකට අනුකූල දේවල්. සෙත් කරන්න යමක් ගන්නවා. ඒකට අනුකූල දේවල් ඒකට ගන්නවා. දැන් සුදු හඳුන් ඒ වගේම කන්ට්‍රීදී මුතු මැණික් වැනි දේවල්. ඒ වගේ දේවල් තමයි අපි ආරක්ෂා මුට්ටිය වලට ගන්න. සාම්‍රාණි. නෑ නෑ මේ සැවැන්තරා වැනි බෙහෙත් වර්ගය. මේ වගේ යම් යම් වැදගත් දේවල් සුවඳවත් දේවල් තියෙනවා. ඒවා තමයි අපි අරගන්නේ සිත් කරන්න ගන්නකොට. දැන් අපි ගයක් ආරක්ෂා කරන්න ගන්නකොට මුහුදු වැලි. ඒ සුදු හඳුන් කුඩු. මේ මෙහෙම දේවල් අරගන්නවා. ඒ ආකර්ෂණය වදිනවා. අපි දැන් අපි පිරිත් කියන්න ගියාම මේ සිර ආරක්ෂාර බිනියලු තියාගෙන එහෙම පිරිත් කරලා හරියයි. ඒක වෙන්නේ නැහැ. ඒකේ විරිත් බල පිහිටන්නේ නැහැ. දැන් ඒක වෙනසක් තියෙනවා. දැන් මේ රාග දේශ මොහයන්ගෙන් පීඩිත මිනිසයාගේ ඒ කුණකින් හටගත්ත මේ මානසික දෙතිස් කුණකින් හටගත්ත කායික දෙතිස් කුණ අපි ළඟ තියෙනවා. දැන් මේකේ ඉන්නකලුත් අපි මේ දෙතිස් කුණට අනුකූල දේවල් කරන්න කරන්න ඒකෙම මේක පෝෂණය වෙනවා. දැන් ඒ කය තුල තියෙන රාගික, ද්වේෂ සහගත, මෝහ සහගත දේන් පෝෂණය වෙච්ච කුණ. දැන් මේක දාලා මැරලා ගියාට පස්සේ මේ කුණේ තියෙන්නේ රාගයට, දේශයට, මෝහයට ආකර්ෂණය වෙන ද්‍රව්‍යවත්. දැන් මේක හුලුටු කරුවා. ඒකෙදම ගැළපෙන පිරිසට වාසස්ථාන. ඒතර ඊට ගැළපෙන පිරිසට වාසස්ථාන නම් ඒක නරකදී පිහිටන තැන. මේ නරකදී පිහිටන තැනට ආකර්ෂණය වැදුනට පස්සේ හැම ආකර්ෂණයක්ම ලෝකෙට විකර්ෂණය කරනවා ඒ ශක්ති වශයෙන්. අපි ශක්තියක් වශයෙන් ගැප් කරමුදී. සමහරවල් රූප වශයෙන් විකර්ෂණය වෙනවා. ශබ්ද වශයෙන් විකර්ෂණය වෙනවා. ගන්ධ වශයෙන් විකර්ෂණය වෙනවා. මේ පරිවර්තන වෙලා ද්‍රව්‍යවස්තු නිර්මාණය කරනවා ශක්තිය අනුකූල විදිහට. මේ ගැප් කලේ නරක දෙයක් නා ශක්තිය. ඒ ශක්තියෙන් ගොඩනගන්නේ නරක දේවල්. ඇදලා ගන්නේ නරක දේවල්. ඒකට අනුකූල දේවල්. දැන් ඒක තමයි අපි දොස් කියන්නේ. මේ හෝනියමක් කරපුවාම ඒකේ විස වෙනවා කියන්නේ ඔන්න ඕකයි. ඒ ක්‍රමයක් තියෙනවා. සිත කරපුවාම සිත වෙනවා කියන්නේ ඕකයි. ඒකට ක්‍රමයක් තියෙනවා. දැන් හතරන් ගාපු මේ අරගෙන හතරන් කොලයක් අරගෙන. ඕකේ ඇඳලා හිටන් අපි සිත් කරන ජීවමා කරනවා. සරණමේ මිශ්‍රයි. හැබැයි දැන් හුණියා කරන්න ගන්නේ ඊයන් කොලේ. ඒකට ඊයන් අරගන්නවා. ඊයන් අරගෙන ඊයන් කොලේ යන්ත්‍රය ඇදලා තමයි මේ අනිකට සාප කරන්න යන්ත්‍රය ඇදලා තමයි ඒක ජීවම් කළා ඒකට ගන්න. අනේ ඒකට ගන්න දේවල්. ඒකේ තියෙන වෙනස භාවිතා කරනවා. නරක දෙයට නරක දේ. හොඳ දෙයට හොඳ දේ. ඒ භාවිතාවත් ඒ දැන් හතරන් කොලේ ජීවම් කළා නම් හොඩි වෙන කරන්න බෑ. පීඩන්නේ. ඒක තමයි ඊයන් කොලේ ගන්න. හරිනේ ඒකේ යන්ත්‍රය ඇඳලා ඉතින් අර විෂ යන්ත්‍රය ඇඳලා ඒකට ගැලපෙන ගැප් පිහිටවලා විෂ විදියට ගැප් පිහිටවලා ඒ විෂෙන් කරපුවාම ඒක විෂ පිහිටනවා. ඒක තමයි කොඩි වින කියන්නේ. ඉතින් සිත ආශීර්වාදයයි කොඩි විනයි දෙකම වෙනවා. දැන් ජලය අරගෙන ජලය සෙට් කරලා දෙනවා. ඉතින් ජලයේ බලය පිහිටනවා. අනුකූල ආකර්ෂණي ආකර්ෂ අවශ්‍ය දරුවා කරා පිහිටනවා. ඒක හැටියක්. ඉතින් එතකොට ඒකෙන් හානි කරන්නේ දැන් අපි කර්ම ශක්තිය ඕන තරම් මේ සංසාරේ කරලා තියෙන්නේ. අනික ලෝභ සිතිවිලි, දේශ සිතිවිලි, මෝහ සිතිවිලි අංශු මාත්‍යයන් නිපදවන්නේ නැතුව ඉන්නේ අරිහතුන් වහන්සේ. අනික හරි තතේ ඉන්න බෑ. මාත්‍රේ මාත්‍රේ හරි හැම වෙලෙම නිපද වෙනවා. සමාජය බලවත් වෙන්නේ නැති එක විතරයි තියෙන වෙනස ඒ ගුණ වැඩිනවා හැටියට. එහෙනම් ඒ වගේ වතාවට එනකොට අනුකූලත්වය අපි ළඟ නැද්දර වැදලා. ඒවට හේතු තියෙනවා. ඒතර පෙර භවයේ අපි ලෝභ දේශ මෝහසගතව කරපු විපාක අපි කරා එනවා. දැන් අපි කරපු එක විපාකෙම අපි බදා ගන්නවා. වට කර ගන්නවා. මේ වට කරගත්තේ ඉරවදින හැම ඉරවදින්නේ නැහැ. විපාකේ බලවතයක් ආවත් එහෙනම් අපි ආපලේ කියලා. ඒලට ඒක වදිනවා. කොච්චර සීලවන්ත ගුණවන්ත හිටියත් හරියන්නේ නැහැ. එහෙමත් වදින්න පුළුවන්. දැන් අපි දාගත්තොත් මං සීලවන්තයි මං පන්සිල්ලා කියනවා මං බුදුන් අදහනවා මල් ළඟට නා යකේ කිට්ටු වෙයි. අපි හිතා ඉන්නවා. නන්දයාගේ අකාද රොකන්නේ. සරියුත් හාමුදුරන් නිරෝධ සමාපත්තිය සමවැදලා ඉන්නකොට තවත් එයන් එකක් තියෙනවා දින් එහාට. ලෝකේ ශ්‍රාවකයන්ගේ අග්‍රම ශ්‍රාවකයන් වහන්සේ හිටියේ නිරෝධ සමාපත්තිය. එන්නයි ඩොක්ක. අපි කියනවා මේ පන්සිල් ගන්න හින්දා අපිලාට යකු වෙන්නේ නැහැ කියලා. හරියයිද? මොකද අපි ඉදික මහාන වෙච්ච හින්දා යකු වෙන්නේ නැහැ කියලා හරියද? සීලවන්තයි දගුණවන්තයි යකු වෙන්නේ නැහැ කියලා හරියද? ඔයිට වඩා සීලවන්ත ගුණවන්තකම තව තියෙනවාද මේ ලෞතර බුදුරණන් හතර ඇරෙන්න දැන් ඒ වෙලාවේ. හැබැයි මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ඉන්න දුච්ච මාන ඒ යථාර්ථයයි. යථා තත්වයයි. ඔව් ඒ අවස්ථාවේ තිබුණා සුද්ධ තත්වයයි. එතකොට මේ ලෝකේ තවත් සුද්ධ සත්වයේ කවුද ඉන්නේ අවස්ථාවේ මේ මට්ටමද? ඒකත් දරා ගන්න බැරි තරම් ඒකත් එක්ක කියනවා. අන්න ඒකගෙන් ඇත්තු හත් බානක් වලලන්න ඇතුළු මේ ලෝක වැදුණා නම් විනාශ වෙන්න ඇතුළු. එච්චර ලෝකා කැන්නලා තියෙනවා. ඔව් ඒක ගැපෙන්නලා තියෙනවා. ඔය යනකොට ඔක තරම කියනවා. ඇත්තු හත් බානක් වැරසිලා යන්න ඇතුළු යනකොට ඔක. ඒ තරම් මේ විශාල ලෝකා කැන්නලා තියෙනවා. උන්වහන්සේ දැක්කා ඒ උන්වහන්සේ කිරිදු බලේ. නන්දයක් සැට ඔක කරනකොට. නිකන් වෙනසක් එහෙම දැනනවාද කියලා. මේ ඔළුවේ හැම දිහා පොඩ්ඩක් හිතෙනවා වගේ දැනනවා ඉතරයි කියලා. එතන කොච්චර දසොක්ඩක් වෙලා තියෙනවද? දැන් නිරෝධ සමාපත්තිය සමවැත්තේනේ වාතයෙන් ජලයෙන් ගින්නේ විනාශ කරන්න බෑ. වදින්නේ මේ ටෝකේ බලවත්කම කොච්චරද කියන ඒ මට්ටමට හිරුවේ කරනස ඔළුවේ හැමරි දෙන්න උනා. ඒ මට්ටමට හිදිලා තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට නම් කොහොම ඉතින්? මොනවා ඉතුරු වෙන්නේ? මොන ඔළුවක් ඉතුරු වෙන්නේ? අන්න ඒකයි. මොකද හිත වාලා තිබුණා හොඳ ලස්සනට ගාලා තියෙනවා තෙල් ගාලා තියලා ඇතිනේ. ඉතින් හදෙලිය වැටෙනා මොකද නැත් දිලි දෙනවා බලා ඉන්න බෑ. ඉතින් යක්ෂ ගති කියන්නේ ඒක ඥාන මිනිසුන්ගේ ගති තියෙනවනේ. කවුරු හරි පොඩ්ඩක් හරි මේ මේ තරම හරි අහ කරේ ඉන්නවා දැක්කොත් එහෙම බෝට්ටකින් හරි ඇල්ලන්න කොල්ලන්ට හිතෙනවනේ. යන්න නම් බෑ. යා ඉන්නම හිතෙනවා. මේව රටාවක් තියෙනවා. ඉතින් ඒ වගේ මොනවා හරි දැන් ඇති බැරි කිට උරු කොලොප්පම කරන්න හිතෙනවා. ඒක හරි ආස්වාදයක්. කොලොප්පම් කරන්න දෙනවා ඔව් ඉතින් ඒකේ තමයි යක්ෂයාගේ ගතිය. මේ ওই ගතිය හිටපු යක්ෂයාට මේ උන්වහන්සේ ගැන කොච්චර ಗುಣ කිව්වත් අනික් යක්ෂයා කියනවා එපා එපා හිතන්නවත් එපා එහෙම දෙයක්. තෙල්ලම් කෙරෙක් නෙමෙයි ඒ ඉන්නේ. උඹ විනාශ වෙයි. මොනවා කිව්වත් බලා ඉන්න බෑ මම ඇල්ලම ඉන්න නැග ආපහු ආවා. තුන් වතාවක් කියන ගහන්න නැතුව. ඒකලම අපාගත වුණා. කිව් එක ඇහුවට පිළිගන්නේ නැහැ. ඊට වඩා ලොකුයි අර තියෙන මේ තියෙන කහට. අරගෙන අලංගතිය. ඒ තුමාගේ පාප කර්මයක් පරිවිමක්. ඔව් ඒ හේතුවක් ඇතුව. නිකන් ඉන්නේ. හේතුඵලයක්. ඒක කොහොමද වෙන්න ඕනේ? වෙන්න ඕනේ. හන්දරේ සමාන්තරය කරලා අන්න ඒකයි. සකස් වෙලා ආවා. සාමාන්‍යයෙන් ඉන්දියානු භාවනාවේ ඉතිරිකත් ඒ වගේ ඔව් දැන් ඔව් ඉන්ද්‍රිය භාවනාවේ දැන් අපි අරගන්නේ ඇහැයි වගේ රූපයත් ඒ වගේ සංකතයි පරිච්ඡසම්පන්නයි. ඒකත් ඇසුරු කරන්න ගියොත් මොකද වෙන්නේ? පහත් පැත්තට හැවක් හේත වැටෙනවා. ඇසුරු කරගෙන ගියොත් ඒ පුද්ගලයා විනාශයටපත් වෙනවා. කාම කාමාතුරෙක් වෙනවා. කාම භෝගියෙක් වෙනවා. ඒතර යාට යහපත් මාර්ගයට එන්න බෑ. කාමච්ඡන්දී මැඩපැත්තිලා. අන්න ඒතර යා වය ධර්මයට වැරුණා. ඉතින් ඒකේ තියෙන ආදීනව දකින්න කොට. අන්න දකින්නවා. ඒ රූපය සංකතයි පරිච්ඡසම්පන්නයි හේත ධර්මයි වය ධර්මයි. ඒක බලමු ඇහැ සංකතය පරිත්‍ථසම්පන්නයි ක්ෂේත ධර්මයි වය ධර්මයි. මේ ක්ෂේත වැටෙන වැයට වැටෙන ද්‍රව්‍ය වස්තු දෙකක් අල්ලගෙන ඒකෙන් හටගත්ත යම් යක්කු විඥානයක් ඇතනම් ඒකත් ඒ જાතියමයි. ඒකත් සංකතයි සකස් වෙච්ච එකක්. ඒකත් හේතුඵල පරිත්‍ථසම්පන්නයි. ඒ චක්කු විඥානය අසුර කරන් ගියොත් ක්ෂේත වැටෙනවා වැයට වැටෙනවා. ක්ෂේත ධර්මයි වය ධර්මයි. ඊට හටගන්න යම් ආස්වාද චක්කු මේ සංස්පර්ශයක් ඇතනම් ඒකත් සංකතය පරිත්‍ථසම්පන්නයි ක්ෂේත ධර්මයි වය ධර්මයි. ඒකෙන් ලැබෙන මේ ආස්වාද වින්දනය සංකතය පරිත්‍ථසම්පන්නයි ක්ෂේත ධර්මයි වය ධර්මයි. ඔය පස්සේ ගියොත් විනාශයක්. එහෙනම් මොකද ගන්න තියෙන්නේ? විනාශයටපත් වෙන දේවල් පස්සේ ආදීනව මෙච්චර දැක දැක මම ආයෙ යනවා ඒ පස්සේ. මොකද මම ඊ පස්සේ බලන්නේ. වැඩක් නැති හිත යන්නේ. අත්හැරී ගියා. අනේ යථාබෝධිය ලැබුණා නම් ආයෙ ලස්සන පස්සේ බලන්න බලාපොරොත්තුවක් නැතුව යනවා. අනේ සංවර වුණා. ඇහැ තියෙනවා, රූපත් තියෙනවා. අල්ලන්න තිබිච්ච හේතුව නැහැ. අනේ ඉන්ද්‍රිය සංවරය. ඒ වගේම කන තියෙනවා, ශබ්දය ඇහෙනවා, චක්කු විඤ්ඤාණය, ඉතින් ඔක්කොම සෝත විඤ්ඤාණය එනවා. ඔයත් ඔය දිනු තෝරා ගන්න ඕනේ. අන්න ඒ කියන්නේ ඕකයි. ඒකත් ඔයකම. දැන් මන දැන ගන්නවා, සිතවිලි දැන ගන්නවා. මනෙහි හැටි දැන ගන්නවා සංගතය පරිත්‍යාම්පන්නයි. අතුරු කරන්නේ ක්ෂේ ධර්මයි වය ධර්මයි. අන්න ඒකයි. අන්න ඒකයි. ඒක කියන්නේ ලෝභ හිතක් ලෝභ හිතක් කියවට හරියන්නේ නැහැ. ඒක ඒක හඳුනා ගන්න ඕනේ. ලෝභ හිත කියන්නේ මොකද්ද? ඒකේ ආදීනව මොනවද? ඒ හිත හටගන්නේ කොහොමද? ඒක නැති කරොත් කොච්චර සංසුමක්ද? ඒක නැති කරන ක්‍රමය මොකද්ද? ක්‍රමය මොකද්ද හැම වෙලෙම? ඒකේ ආදීනව බලන එකයි වෙන්වීමේ අනිසංස බලන එකයි. ඒකයි ක්‍රමය. අනාතයි නාතයි. අන්නේ අනාත නාත දකින්න ඕනේ. පස්සාස කළ විද්‍යාව කියලා පස්සාස කරනවා, අසුරු කළ විද්‍යාව කියලා අසුරු කරනවා. භාවනාවත් ඔක්කොම වැඩිලා සියල්ලම පූර්ණයි. ඔව්. ඔව් හතරක් ගන්න. හතරක් ගන්න. ඔව්. හේතුඵලවාදී දනුව. ඔව්. මම වාදයක් කළොත් ඒ වාද මට නැවත භවයේ හෝ ලැබෙනවා. ඔව්. එතකොට හම්බුනේ දැන් මම මොනවා හරි ද්වේෂයක් මත මෙයාට ගහනවා. ඔව්. කියවුවාම මේක මේ භවයේදී අපි දෙන්න අතර නැවත වෙන්නේ නැහැ. ඊළඟ භවයේදී අපි ඒ දෙන්නම වෙන්නත් පුළුවන් අනුකූලයි වෙන්නත් පුළුවන්. මේ දෙන්නම කියලා දෙයක් නැහැ. ඒකයි. දැන් හැම එකටම නෙමෙයිද මම මේක කියවල නෑ නෑ නෑ නෑ. දැන් යම් කෙනෙකුට ලෝකේ අවඩක් කළොත් ඒ කරපු අවඩට අපි රහතන් වහන්සේ නමකට බැන්න කියලා. හරි අතුනාසේ පිරුණම් පානවා. කර මේ අපිට ආපහු ගන්න ඕනේ. ඒතර ඒ කරගත්ත සාපේ අප්‍රමාණ කාලයක් ලෝකෙට ගෙවන්න ඕනේ. ලෝකෙට වෙනසීමක් කරනවා. ඒක දැන් අපි යම් කිසි යම් දූෂ්‍ය හිතක් ඇති කරගන්නකොට ඒ දූෂ්‍ය හිත බලවත් වෙන්න ක්‍රම තියෙනවා. පුද්ගලාත්යාගේ ಗುಣ මහත්වේ. වැඩි නම් ඒ Taman ගෝචර කරගන්න අසාධාරණ ගෝචර කරගත්ත පුද්ගල ಗುಣ මහත්යෙන් වැඩි නම්. ඒ වෙනුවෙන් කලාව දූෂ්‍යතේ මහා සාවද්‍යයි. ලොකු ලොකු වරදක්. ඒකෙන් මේ විශ්වයට පිට කරන අප්‍රමාණ විසක්. අපේ දූෂ්‍ය මනසින්. ඒක මේ විශ්වයටම බලපානවා විනාශයට. දැන් අපි මේ විශ්වයට කරපු විනාශයට වන්දි ගෙවිය යුතු වෙනවා. දැන් අපිට මතු කවදා හරි වන්දි ගෙවලා ඉවර වෙනකන් අපිට මේ සමතුලිත වෙන්නේ නැහැ. ලෝකයේ වෙච්ච වන්දි ගෙවලා ඉවර වෙන්න ඕන. ඒක සමතුලිත නොවන තව තවත් ඒක තියෙනවා වාගේ. අන්න හරි. ඒක තියෙවි මතු වෙවි එනවා. ඒක තමයි අපි සුද්ධ කරගන්න ඕනේ කියන්නේ. ඒකෙදි තමයි පෙන්වන්නේ අප්‍රමාණ මෛත්‍රිය වැඩි වීම. අපේ ණය ගෙවා ගන්න ඕනේ මෙච්චර කල් දෙච්චා. ණය නොගෙවා අරිහතේටපත් වෙන්න බෑ. ඒකට බාධා වෙනවා. ණය ගෙවෙන්න ඕනේ. අපිට හදිස්සි වුණාට වැය කිව්වේ ඒකයි. අනන්ත සසරේ කරපු අවැඩේට අසාධාරණයට ණය ගෙවන නිදහස් වෙන්න ඕනේ. මේ නිදහස් භාවය තමයි අපිට මාර්ගය පාදා දෙන්නේ. සුපර්.